අද අපි අතට අරන් තියෙන්නේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවලියේ කියන පොතේ ඊටම වැදගත් කොටසක්. අපේ අද මෙහිම තමයි බුදුදහමේ අත්තිවාරම වගේ වෙන දුක කියන සංකල්පය. ඒක නිකම්ම දාර්ශනික අදහසක් විදිහට නෙවෙයි අපේ එදිනෙදා ජීවිතයේ ප්‍රශ්න දිහා බලන කෝණය වෙනස් කරන ප්‍රායෝගික මෙමලමක් විදිහට තේරුම් ගන්න උත්සාහ කරන එක. ඉතින් අපි මේ ඉගෙනීමේ ගැඹුරටම කිමිදෙමු. හරියටම හරි. මොකද චතුරාර්ය සත්‍ය තමයි මුළු බෞද්ධ දර්ශනයේම පදනම. මේ පොත පටන් ගන්නෙම ඒ සත්‍යයන්ගේ වෙනස් වෙන නැති ස්වභාවය පැහැදිලි කරමින්. ඒවට කියනොත් තත්ත, අවිතත, අනන්‍යත කියලා. සරලව කිව්වොත් ඒවා ඒකාන්තයි කවදාවත් බුරු වෙන්නේ වෙනස් වෙන්නේත් නැහැ. හැබැයි වැදගත්ම දේ තමයි මේක නිකම්ම මතක තියාගන්න ඕනේ න්‍යායක් නෙවෙයි මේක යථාර්ථය Taman විසින්ම අත්දකින්නට ඉන මඟ පෙන්වීමක් පොතේ එක තැනක කියනවා දුක අවබෝධ කරන එක නිකන් පොතක් කියවනවා වගේ බුද්ධිමය වැඩක් නෙවෙයි කියලා. භාවනා කරනකොට අර ඉරියව්ව රිදෙනකොට එන වේදනාව මරණ වේදනාවට සමානයි කියලාත් කියනවා. ඒක ඇහුවම හිතනවා එදිනෙදා වැඩපළ gedara dore ප්‍රශ්නයක ඉන්න සාමාන්‍ය කෙනෙක්ට මේ වගේ තීව්‍ර අත්දැකීමකට මුහුණ දෙන්න පුළුවන්ද? ඒක ටිකක් බය හිතෙන අධ්‍යාසක් නේද? මෙතන තියෙන සිත් ගන්නා සුළුම කාරණේ තමයි ඒකෙන් අවධාරණය කරන්නේ මේ පුහුණුව යථාර්ථයෙන් පැනලා යන එකක් නෙවෙයි. ඒකට කෙලින්ම නිර්වයම මුහුණ දෙන එකක් කියන එකයි. භාවනා කරන කෙනාගේ මානසිකත්වය තමයි මෙතන වැදගත්ම දේ. පොතේ විස්තර කරන විදියට ඒ කෙනා හිතන්නේ මෙහෙමයි. මම වයසට ගිහින් මරණ මංචකයේදී මේ වේදනාවට අසරණව මුහුණ දෙනව වෙනුවට ඇයි මට බැරි මේ තරුණ වයසේදීම ශක්තිය තියෙන කාලේදීම මේ දුකට මුහුණ දීලා ඒක තේරුම් අරගෙන ජය ගන්න. ඒ කියන්නේ ඒක එක විදියක ශක්තියක්. ඔව් ඒ මානසික ශක්තිය තමයි කාම රූප අරූප කියන ලෝක තුනම ඉක්මවා යන්න උදව් වෙන්නේ. මේක හරියට පොතේ තියෙන උපමාවෙන් කිව්වොත් කකුල් හතරේ පුටුවක ප්‍රධාන කණුවට නැත්තම් මහනුට්ටමට ගැහුවම අනිත් කණු තුන ගැනත් අවබෝධයක් ලැබෙනවා වගේ හරියටම හරි. දුක කියන සත්‍ය හරියට තේරුම් ගත්තම දුකට හේතුව දුක නැති කිරීම සහ ඒකට තියෙන මාර්ගය කියන අනිත් සත්‍ය තුනටම දොර ඇරෙනවා. එහෙමනම් අපි මේ දුක්ඛ සත්‍යයේ නිශ්චිත පැති ගැන ටිකක් කතා කරමු. මේ කොටස පටන් ගන්නේ ಜಾති හෙවත් ඉපදීමේ දුකෙන්. එක පාරටම කියනවා උපත සමරණ එක අන්ධ භූතයක් නැත්නම් අන්ධ විශ්වාසයක් කියලා. ඒක එක පාරටම අහුවෙම හිතෙනවා ඒ කියන්නේ උපන්දින සමරණ එකත් වැරදිද? ඒක අපේ සංස්කෘතියේ තියෙන හැම දෙයකටම පටහැනි අදහසක්. ඒ වගේ ප්‍රබල ප්‍රකාශයක් පිටිපස්සේ තියෙන තර්කය මොකක්ද? ඒක ඇත්ත. ඒක ඇත්තටම අපේ සංස්කෘතික පුරුදු වලට කරන ලොකු අභියෝගයක්. මෙතනදී විශාල චිත්‍ර දිහා බලන්න ඕනේ. බුදුන් වහන්සේගේ චරිතයම මේකට හොඳම උදාහරණයක්. උන්වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම කියන තුනම එකම වෙසක් දිනක වෙන්නේ අහම්බෙන් නෙවෙයි කියලා මේ පොතේ පෙන්වා දෙනවා. ඒකෙන් මොකක්ද අදහස් වෙන්නේ? ඒකෙන් වෙන්නේ අවධානය පුද්ගලික සැමරුම් වලින් අයින් කරලා විමුක්තියේ මාර්ගය දිහාට යොමු කරන එකයි. හිතන්නකෝ සිද්ධාර්ථ කුමාරයාට පුතෙක් ඉපදුනාම රාහු ජාතෝ බන්ධනං ජාතං රාහුලෙක් ඉපදුනා බැම්මක් ඇති වුණා කිව්වෙත් ඒ ඉපදීමත් එක්ක එන වගකීම් සහ බැඳීම් කියන යථාර්ථය දැකලයි. ඉතින් සැමරීම වැරදි කියනට වඩා ඉපදීම කියන ක්‍රියාවලිය තුලම දුක්ඛේ බීජය අන්තර්ගතයි කියන යථාර්ථ පෙන්වා දීමක් තමයි මෙතන වෙන්නේ. ඒක පැහැදිලි. එතකොට ඉපදීමෙන් පස්සේ එන පළවෙනි සහ අනිවාර්ය ක්‍රියාවලිය තමයි ජරා හෙවත් වයස්ගත වීම. මේක මිනිස්සියට අනන්‍ය ප්‍රශ්නයක් කියන ගමන්ම පොතේ කියනවා මේක සමහර වෙලාවට මංගල ධර්මයක් කියලත්. ඒ කොහමද වයසට යන එක වගේ දෙයක් මංගල දෙයක් වෙන්නේ? ඒක මංගල ධර්මයක් වෙන්නේ ඒක අපිට අනිත්‍යතාවය ගැන ලැබෙන ප්‍රතික්ෂේප කරන්නම බැරි දිනපතා ලැබෙන සිහිකැඳවීමක් නිසායි. කණ්ණාඩියෙන් බලන හැම වාරයකම ඇඟට දැනෙන හැම අපහසුවකදීම ඒක අපිට කියා දෙනවා හැමදේම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා කියන uppāda thiti bhanga න්‍යාය. අපිට යථාර්ථය දිහා කිලිම බලන්න එක බල කරනවා. අර විෂපෙවූ ඊතලයේ උපමාව වගේ. හරියටම. ඒ උපමාව මෙතනටත් හොඳටම ගැලපෙනවා. කෙනෙක්ට විෂ ඊතලයක් වැදුනම මේක ගැහුවේ කවුද? එයාගේ කුලේ මොකක්ද? ඊතලය හදලා තියෙන්නේ මොන ලීයෙන්ද කියලා හොයා හොයා ඉන්න නැතුව කරන්න ඕන පළවෙනි දේ තමයි ඊතලය ගලවලා විෂයට ප්‍රතිකාර කරන එක. ඒ වගේම තමයි ඇයි මම වයසට යන්නේ කියලා දුක් වෙනවා වෙනුවට වයස්ගත වීමේ යථාර්ථයත් එක්ක ගනුදෙනු කරලා ඒක ප්‍රඥාව දියුණු කරගන්න අවස්ථාවක් කරගන්න ඕන. වයස්ගත වීම කියන්නේ අනිත්‍යතාවයේ නොවැළැක්විය හැකි අවසානය තමයි මරණය. බටහිර සමාජවල මරණය ගැන කතා කරන එක මගහරිනවා. ඒත් මේ ඉගැන්වීම් වල මරණය ගැන හිතන එක මරණානුසතිය පුහුණුවේ වූලිකම අංගයක්. මට පුදුම හිතුණා මේ පොතේ Hindu යෝග සම්ප්‍රදායේන ප්‍රාණයාම ක්‍රමයක් ගැන සඳහන් කරනවා. සාමාන්‍යයෙන් බුදුදහමයි යෝග සම්ප්‍රදායනොයි දෙකක් විදිහකනේ අපි දකින්නේ. ඒ සම්බන්ධය මොකද්ද? ඔව් ඒක හරිම වැදගත් නිරීක්ෂණයක්. මරණය ගැන සිහිය පැවැත්වීමෙන් ජීවිතේ ප්‍රමුඛතා හරි විදිහට සකස් කරගන්න පුළුවන්. ප්‍රාණයාම උදාහරණය ගෙනත් තියෙන හරිම ප්‍රායෝගික කාරණයක් පෙන්වන්න. ඒ තමයි අපි හුස්ම ගැනීම. ඒ කියන්නේ කාය සංකාරය සහ මනසේ කලබලකාරී බව අතර තියෙන ඍජු සම්බන්ධය. කලබල වුණාම වේගෙන් හුස්ම ගන්නවා වගේ ඒක තමයි ඒත් හුස්ම ගැනීම සහ පිට කිරීම සංසුන්ම පාලනයකින් කරනකොට මනසත් සංසුන් වෙනවා දීර්ඝායුෂ ලැබෙනවා කියලයි කියන්නේ. චතුර්ථ ධානය වගේ ගැඹුරු සමාධි අවස්ථාවලදී මේ හුස්ම ගැනීම සම්පූර්ණයම වගේ නැවතිලා යනවා. පොතේ මේක සම්බන්ධ කරනවා නූතන මිනිස්සෙක් නිතරම වැටෙන උගුල් තුනකට. අද කාලෙක ගලපගත්තොත් කම්මාරාමතා කියන්නේ වැඩ ඉවර වෙලා ගෙදර ඇවිල්ලත් ෆෝන් එකෙන් ඊමේල්ස් චෙක් කරන එක. බස් ආරාමතා කියන්නේ සෝෂල් මීඩියා ෆීඩ්ස් වල පැයකනම් ස්ක්‍රෝල් කර කර අනවශ්‍ය දේ ගැන කතා කරමින් ඉන්න එක. නිද්දාරාමතා කියන්නේ අර Netflix සීරීස් එකක් ඉවර වෙනකම් බලලා පස්සුදාට මහන්සියෙන් නැගිටින එක. ඉකින් මේ ඩිජිටල් උගුල් වලින් ගැලවෙන්න මනස සංසුන් කරගන්න මේ හුස්ම ගැන කරන අභ්‍යාසය හරිම ප්‍රායෝගිකයි. ශාරීරික දුක් වලින් පස්සේ තාගච්ඡාව යොමු වෙන්නේ ශෝකය, ප්‍රියංගින් වෙන්වීම, අප්‍රියන් හා එක්වීම වගේ මානසික දුක් දිහාට. මට නම් මාව වඩාත්ම කම්පණයට පත්කලේ අකිත්ති ජාතක කතාව. තවුසෙක් ළඟට එන ශක්‍රියා වගේ බලවත් ප්‍රිය කෙනෙක්ව දැකීමට අකමැති වෙනවා. ඒ මදිවට ඔබ වහන්සේ මට මීට පස්සේ දකින්න නොලැබේවා කියලා වරයක් ඉල්ලනවා. ඒක හරිම අන්තගාමී දෙයක් වගේ නේද? ප්‍රිය දෙයකින් පවා මිදෙන්න ඕන කියන එක ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක්ට කොහොමද තේරුම් ගන්න පුළුවන් වෙන්නේ? ඒකෙන් ඇත්තටම වැදගත් ප්‍රශ්නයක් මතුවෙනවා. ඒක අන්තගාමී වගේ පෙනුනට එකෙන් පෙන්වන්නේ නොඇලීමේ ඊහළම අවස්ථාවක්. අකිත්ති තාපසයා දකින්ව ශක්‍රයා වගේ ප්‍රියමනාප බලවත් කෙනෙක් නිතර දකිනකොට තමන්ගේ හිතේ ඉගෙන ඇලීමක් සතුටක් ඇති වෙනවා. ඒක තමන්ගේ තවුසුදම් රකීමට විමුක්ති මාර්ගයට බාධාවක් කියලා ඔහු තේරුම් ගන්නවා. ඉතින් ගිහි ජීවිතේට ඒක ගලපගන්නේ කොහොමද? ගිහි ජීවිතේදී මේක තේරුම් ගන්න ඕන ප්‍රිය දේවල් වලට ඇලීමත් අප්‍රිය දේවල් වලට ගැටීමත් කියන දෙකේම මුල තියෙන්නේ තෘෂ්ණාව කියන එකයි. මේකෙන් කියන්නේ නෑ අපි ආදරය කරන අයව ඩකින්න එපා කියලා. ඒත් ඒ දැකීම නිසා හිතේ ඇතිවෙන ඇලීම ගැන සිහියෙන් ඉන්න කියන එකයි. ඒ ඇලීම තමයි වෙන්වන දවසකදී ශෝකයට හේතු වෙන්නේ. හරි. එතකොට මේ හැම දෙයක්ම තේරුම් ගත්තත් සාමාන්‍ය මිනිස්සෙක් මේ මාර්ගයේ යන්න පටන් ගන්නෙ කොහොමද? මූලාශ්‍රයන කාපටික බ්‍රාහමණයාගේ කතාව හරහා ක්‍රමානුකූල මාර්ගයක් ගැන කියනෝ. ඒක ශ්‍රද්ධාවෙන් පටන් ගත්තත් අන්ධ භක්තියක් වෙන්න දෙන්නේ නැහැ. තමන් විසින්ම සත්‍ය තහවුරු කරගැනීමේ වැදගත්කම අවධාරණය කරනවා. ඒ පියවර ටික මොකද්ද? ඒක තමයි ගිහි පුද්ගලයෙකුට මේ ගමන යන්න තියෙන ප්‍රායෝගිකම මාර්ගසිතියම. ඒක අන්ධ භක්තියක් නෙවෙයි. පොතේ බුදුන් වහන්සේ පැහැදිලි කරනවා ශ්‍රද්ධාව තමන්ගේ රුචිය, પરම්පරාවෙන් එන සම්ප්‍රදාය, තර්කයට ගැළපෙන නිසා පිළිගැනීම වගේ කරුණු පහක්ම හිස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ දේවල් ඇත්ත වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හරියටම ඒ නිසා උන්වහන්සේ විද්‍යාත්මක ක්‍රමවේදයක් වගේ දෙයක් ඉදිරිපත් කරනවා. පළමුව ශ්‍රද්ධාවෙන් යුතුව ගුරුවරියෙක් කල්යාණ මිත්‍රයෙක් ළඟට යනවා. දෙවනුව ධර්මය හොඳින් අහනවා. තුන ඇසූ දේ නුවණින් මෙනෙහි කරනවා. හතර ඒ අනුව තමන්ගේ ජීවිතයට ගලපගෙන ප්‍රගුණ කරනවා. අවසාන පියවර තමයි ඒ ප්‍රගුණ කිරීම තුළින් තමන්ටම සත්‍ය අවබෝධ කර ගැනීම. මේක ඇවිත් බලන්න ඒ කියන්නේ ඒහි පස්සිකෝ කියන ආරාධනාව මිසක් ඇවිත් අදහන්න කියන අනක් නෙවෙයි. ඉතින් භාවනා කරන කෙනෙක්ට මේ හැම දුකකටම හිතේ ඇතිවන බාධාවකටම මුණ දෙන්න ප්‍රායෝගික උපදෙස් මොනවද පොතේ තියෙන්නේ? මට සිංහ ගතිය කියන වචනය ඇහැ ගැටුණා. ඒකෙන් මොකක්ද අදහස් වෙන්නේ? සිංහ ගතිය කියන්නේ හරිම ප්‍රබල උපමාවක්. බලන්නකෝ සිංහයෙක්ට කවුරු හරි පහර දුන්නොත් සිංහයා පහර වැදුණු තැන දිහා බල බල ඉන්නේ නැහැ. කෙලින්ම පහර දුන්න කෙනා කවුද කියලා හොයාගෙන ගිහින් එයාට පහර දෙනවා. ඒ වගේ අපේ හිතට වේදනාවක් තරහක් බාධාවක් ආවම ඒ රෝග ලක්ෂණ එක්ක පොරබදනා වෙනුවට ඒකේ මුල හොයනවා. ඔව්. මේක ඇතිවුනේ කොහෙන්ද? මේකේ මූල හේතුව මොකක්ද කියලා විමර්ශනය කරන එක තමයි සිංහගතිය. ඒකට උදව්වක් විදිහට පොතේ සම්පජන්‍ය හතරක් ගැන කියනවා සාර්ථක සප්පායේ ගෝචර අසම්මෝස. මේක පියවරෙන් පියවර මානසික මාර්ගෝපදේශයක්. භාවනාවට බාධාවක් ආවම එකපාරටම කලබල නොවි හිතින් අහනවා මම මේකට ප්‍රතිචාර දැක්වීමෙන් ලබන අර්ථය මොකක්ද සාර්ථක මේ වෙලාවට මේක සුදුසුද සප්පාය මේක මගේ භාවනා අරමුණට ආදාළද ගෝචර මම මේකෙදි මුලා වෙලා දෙන්නේ අසමොස කියලා විමසීමෙන් ප්‍රතික්‍රියාශීලී නොවි ප්‍රඥාවන්තව තීරණ ගන්න මනසක් හදා ගන්න පුළුවන්. ඒක හරිම ප්‍රායෝගිකයි. එතකොට මේ විදිහට පුහුණු කරනකොට විදර්ශනා ඥානයේ දියුණු වෙන අනුපිළිවෙලකුත් පොතේ විස්තර කරනවා. උදයබ්බය, භංග, භය, ආදීනව, නිබ්බිදා, සංකාරුපේක්ඛහ. මේ වචන ටික එක දිගට ඇහෙනකොට ටිකක් සංකීර්ණයි වගේ මේක නිකන් ලයිස්තුවක්ද නැත්නම් ස්වභාවික වර්ධනයක්ද? ඒක ස්වභාවික වර්ධනයක්. ඒක නිකම්ම ලයිස්තුවක් නෙවෙයි මේක. මෙහිම හිතන්නකෝ ඔයා ඉන්නේ ගේ ගිනි ගන්නවා කියලා හිතන්න. මුලින්ම ඔයා දකින්නේ දුමක්. ඒ තමයි උදයබ්බය ඥානය. ඒ කියන්නේ ඇතිවීම නැතිවීම දැකීම. දුම දකිනකොට ඔයාට බයක් දැනෙනවා. ඒ බය ඥානය. ඊට පස්සේ ඔයාට තේරෙනවා මේ ගේ ඇද්දුනේ ඉන්නකේ තියෙන අනුතුර. ඒ ආධිනව ඥානය. ඒ අනතුර තේරුනම ඔයාට ඇතිවෙන එකම වුවමනාව තමයි කොහොම හරි මේ gederin එළියට පනින එක. ඒ කියන්නේ gedera ගැන කලකිරෙනවා. ඒ නිබ්බිදල් ඥානය. ඒක නිෂේධාත්මක දෙයක් නෙවෙයි එතකොට. කොහෙත්ම නෑ. මේක යථාර්ථවාදී තක්සේරුවක්. ඒ කලකිරීම තමයි ඔයාව ක්‍රියාවට පොළඹවන්නේ. අවසානයේදී ඒ සියල්ල දෙසම උපේක්ෂාවෙන් සමබරව බලන්න පුරුවම් තත්වයක්. ඒ කියන්නේ සංඛාරුපේක්ඛා ඥානය ඇති වෙනවා. ඉතින් ඒකේ එකකට පස්සේ එකක් ස්වභාවිකව සිදුවෙන මානසික පරිවර්තනයක්. ඉතින් මේ ගැඹුරු සාකච්ඡාවෙන් අපට අවසානයේ ගත් හැකි පණිවිඩය කුමක්ද? මට නම් හිතෙන්නේ දුක කියන්නේ අසුභවාදී ජීවිතේ එපා කරන දෙයක් නෙවෙයි. ඒක යථාර්ථවාදී ආරම්භක ලක්ෂයක් කියන එක මේ මූලාශ්‍රයේ ජීවිතයේ අභියෝග තේරුම් ගන්න තැන ඉඳලා ඒවට මුහුණ දෙන්න අවශ්‍ය නිශ්චිත මානසික ශිල්පීය ක්‍රම දක්වාම හරිම පැහැදිලි ක්‍රමානුකූල මාවතක් අපිට පෙන්වලා දෙනවා. හෝ ප්‍රධානම දේ තමයි අපි දේවල් දිහා බලන දෘෂ්ටිය වෙනස් කිරීම. එතකොට වයසට යන්නේ එක පීඩාවක් නෙවෙයි අනිත්‍ය කියා දෙන ගුරුවරයෙක් බවට පත්වෙනවා. සිත විසිරී යන එක කරදරයක් නෙවෙයි ඒ සිතේ ස්වභාවය දකින්න ලැබෙන විදර්ශනා අවස්ථාවක් බවට පත්වෙනවා. මේ මාර්ගය කියන්නේ අප්‍රසන්න දේවල් ජීවිතේ නැති කරලා දාන එක නෙවෙයි ඒ දේවල් එක්ක අතුපවතුන සම්බන්ධතාවය ප්‍රඥාවන්තව වෙනස් කරගන්න එක ගැනයි. මේ පොතේ සඳහන් මාළුවංක්‍ය පුත්ත තෙරුන්ගේ කතාවේදී උන්වහන්සේට ලැබෙනවා දුටු දෙයහි දුටු දෙය පමණක් වේවා කියන උපදේශය. අහන්න හරිම සරලයි වගේ පෙනුනට සමහර වෙඩ සීලු දුක් වලින් මිදීමේ යතුරේක වෙන්න ඇති. ඉතින් අපිට මෙනෙහි කරන ඉතිරි වෙන ප්‍රශ්නේ තමයි අපේ දෛනික ජීවිතයේදී රැකියාවේදී පවුලත් එක්ක අපේම කතාව විනිශ්චය හෝ තෘෂ්ණාව කියන අමතර ස්තරය එකතු නොකර මොහොතක් ඒ විදිහටම සැබෑවටම අත්විඳිනවා කියන්නේ මොකද්ද? අද දවසේදී දැකපු, ඇහුණු හෝ දැනුණු එකම එක දියක් හරි කිසිම අමතර අර්ථකථනයක් නැතුව ඒක පවතින ආකාරයෙන්ම විඳගන්න පුළුවන්. අද අපි දිගහරින්න යන්නේ අපේ මූලාශ්‍රවල තියෙන හරිම ගැඹුරු මාතෘකාවක්. ඒ තමයි චතුරාර්ය සත්‍ය. විශේෂයෙන්ම ඒකේ පළවෙනි සත්‍ය, එල්මත් නැත්නම් දුක්ඛාර්ය සත්‍ය. හැබැයි අපි මේක දිහා බලන්න යන්නේ වියලි දාර්ශනික සංකල්පයක් විදියට නෙමෙයි. අපේ අරමුණ වෙන්නේ මේ ඉගැන්වීම් ඇතුලේ හැංගිලා තියෙන ප්‍රායෝගික ක්‍රමවේද ටික හොයාගෙන ඒවා අපේ කාර්යබහුල පීඩණයෙන් පිරුණු එදිනෙදා ජීවිතවලට ගලපගන්නේ කොහොමද කියලා තේරුම් ගන්න එක. මොකද මේ මූලාශ්‍රවල තියෙන විශේෂත්වය තමයි නිකංම දුක ගැන කතා කරලා නවතින්නේ නැතුව භාවනාවෙන් ලැබෙන අත්දැකීම් එක්කම මේකෙන් ගොඩෙන්න පාරක් පෙන්වන එක. ඔව් ඒ පාර පෙන්වන්න කලින් මේ ඉගැන්වීම් වල පදනම ගැන හරිම වැදගත් දෙයක් මූලාශ්‍රවල ආරම්භයේදීම කියනෝ. ඒ තමයි මේ සත්‍ය හතර තත, අවිතත සහ අනඤ්‍යත කියන ගුණාංග තුනෙන්ම යුක්තයි කියන එක. ඒක ටික පැහැදිලි කළොත්. සරලව කිව්වොත් තත කියන්නේ මේවා ඇත්ත කියන එක. සත්‍යයි. අවිතත කියන්නේ මේවා කවදාවත් බොරු වෙන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ කියන එක. අනඤ්‍යත කියන්නේ මේවා වෙනත් විදියට පෙරලන්න බෑ කියන එක. ඒ කියන්නේ මේවා මතවාද නෙමේ. හරියටම මේවා විශ්වීය නියමයන්. හරියට ගුරුත්වාකර්ෂණය වගේ. අපි විශ්වාස කළත් නැතත් ඒක ක්‍රියාත්මක වෙනවනේ. මේ පදනම තේරුම් ගත්තාම දුක කියන්නේ එක පුද්ගලික අවාසනාවක් නෙමෙයි තේරුම් ගත යුතු යථාර්ථයක් බව පෙන්න පටන් ගන්නවා. ඒක හොඳ ආරම්භයක්. එහෙනම් අපි කෙලින්ම යමු භාවනාව කියන ප්‍රායෝගික අත්දැකීම් පැත්තට. මූලාශ්‍රවල කියනවා භාවනාවට අලුත් කෙනෙක් මුලින්ම මුහුණ දෙන්නේ මොකක්ද? නීවරණ ධර්ම කියන බාධකවලට කියලා. ඒකම ලොකු දුකක් විදිහකයි පෙන්වන්නේ. ඒක තැනක සඳහන් වෙනවා භාවනාවේදී මරණ දුකට සමාන දුකක් විඳින්න වෙනවා කියලා. ඇත්තට මේක ඇහුවම ටිකක් බය හිතෙනව නේද? කවුද කැමති හැම දුකකට මුහුණ දෙන්න? ඒක හරිම සාධාරණ ප්‍රශ්නයක්. මෙතනදි තේරුම් ගන්න ඕන දේ තමයි ඒ කියන්නේ ශාරීරික මරණයක් ගැන නෙමෙයි. ඒක අපේ මමත්වය, අපේ ඊගෝ එක මුහුණ දෙන මරණයක්. අපි එදිනදා ජීවිතයේදී නොයෙකුත් දේවල් වලින් පැනලා දුවනවනේ. ඔව් ප්‍රශ්න ආවම ෆෝන් එක බලනවා ෆිල්ම් එකක් බලනවා හරියටම වෙන දෙයක් ගැන හිතනවා ඒත් භාවනාවේදී හැම පැනලා දුවන්න තැනක් නැහැ. අපි මගහැරපු හැම වේදනාවක්ම හැම දුකක්ම එකපාරටම මතු පිටට එනවා. ඒකට මුහුණ දෙන එක තමයි අර මරණීය දුක වගේ දැනෙන්නේ. හරි. ඒත් මූලාශ්‍රයේ තියෙන ලස්සන උපමාවක් තමයි ඒ දුක විඳින්න ඕන මැරුම් කනගොනෙක් වගේ නෙමේ මේ දුකට මුහුණ දීලා මම මේකෙන් එතර වෙනවා කියන අදිෂ්ඨානයෙන් කියලා. ඒ කියන්නේ ඔෆිස් එකේ ප්‍රොජෙක්ට් ඩෙඩ්ලයින් එකක් නිසා එන ස්ට්‍රෙස් එකකින් පැනලා දුවන්න වෙනුවට ඒ පීඩනීය ඇඟටයි හිතටයි දැනෙන හැටිගෙනම සිහියෙන් ඉන්න එකත් මේකට යම් දුරකට සමාන කරන්න පුරුවන්ද? ඒකත් යථාර්ථයට මුහුණ දීමක් නේ. හරියටම ඒක තමයි ප්‍රායෝගික යෙදීම. මූලාශ්‍රයේ තියෙනම දුක්ඛ සත්‍ය අවබෝධ කළ පමණින් ඉතුරු සත්‍ය තුරටම විශාල ඉඩක් ලැබෙනවා. හරියට අඩි හතරක් තියෙන ඇඳක මහ නුට්ටම කැඩුවා වගේ කියලා. ඒ කියන්නේ ප්‍රශ්නය මොකක්ද කියලා හරියටම බය නැතුව දැක්කොත් විතරයි ඒකට විසඳුම හොයාගන්න පුළුවන් වෙන්නේ. දුක දැකීම තමයි පළවෙනි සහ වැදගත්ම පියවර. හරි. එහෙනම් අපි මේ දුකේ ස්වභාවය තව ටිකක් විග්‍රහ කරමු. මූලාශ්‍රවල දුක වර්ග 12ක් ගැන කතා කරනවා. මුලින්ම එන්නේ ජාති දුක, හෙවත් ඉපදීමේ දුක. ඒක පැහැදිලි කරන්න දීලා තියෙන උදාහරණය නම් හරිම අපූර්වයි. භික්ෂුවකට උපසම්පදාව ලබන්න වයස 20ක් වෙන්න ඕන වුණත් මව් කුසේ හිටපු කාලයත් එකතු කරලා වයස සම්පූර්ණ නම් උපසම්පදාව දෙන්න බුදුන් වහන්සේ අවසර දුන්නා කියලා කියවෙනවා. ඔව් ඒකෙන් පේනවා ඉපදීම කියන ක්‍රියාවලිය අපි හිතනවට වඩා කොච්චර සංකීර්ණද සහ කොච්චර ගැඹුරට විහිදිලා තියෙනවද කියලා. ඒ කියන්නේ දුක පටන් ගන්නෙ විඥාණය පහළ වෙන මොහොතේ ඉඳන්මයි. ඉපදීමේ ක්‍රියාවලියම දුක්ඛ සහගතයි. ඒක ඇත්ත. ඒ වගේම තමයි ඊළඟට එන ජරා දුක හෙවත් වයසට යෑමේ දුක. මූලාශ්‍රවල බටහිර සමාජ දිහා බලන විදිහත් එක්ක සියුම් සැසඳීමක් කරනවා. මටත් ඒක හසු වුණා. වයසගත වුණාම මහලු මඩම් වලට යවලා ඒ ප්‍රශ්නේ සමාජය හංගන්න උත්සාහ කරනවා වගේ දෙයක් නේද කියවෙන්නේ? අපි හැමෝම වයසට යන එකට විරුද්ධව සටන් කරනවා වගේනේ. නොයෙකුත් ක්‍රීම් වර්ග ප්‍රතිකාර මේ හැම දෙයකින්ම කරන්නේ ඒ යථාර්ථය කල් දාන්න උත්සාහ කරන එක. ඒක තමයි. හැබැයි බුදුදහම ජරාව දිහා බලන්නේ සටන් කරන්න ඕනේ හතුරෙක් විදිහට නෙමෙයි. අවබෝධ කරගන්න ඕනේ ගුරුවරයෙක් විදිහට. ගුරුවරයෙක් විදිහට. ඔව්. සිද්ධාර්ථ කුමාරයාගේ හිගිය කලකිරෙන්න ප්‍රධාන හේතුවක් උනේ මහල්ලෙක් දෙකීමනේ. ඔව්. ඔව්. ඒ කියන්නේ ජරාව කියන්නේ යථාර්ථය පෙන්වන කණ්ණාඩියක්. ඒකෙන් තමයි උපාද තිති භංග කියන ත්‍රිලක්ෂණේ එහෙම නැත්නම් හැමදේම හටගන්නවා පවතිනවා නැති වෙනවා කියන යථාර්ථය ප්‍රායෝගිකවම දැක ගන්න ලැබෙන්නේ. ඒක අවබෝධ කරගන්න ඕනි දෙයක් නිසා නැති කරන්න ඕනි දෙයක් නෙමෙයි. වයසට යන එකේ යථාර්ථය දකිනකොට ඒකේ අනිවාර්ය අවසානය, ඒ කියන්නේ මරණය ගැනත් නොසිතා ඉන්න බෑනේ. මූලාශ්‍රවලය ගැන කතා කරන විදියත් හරිම වෙනස්. බටහිර රටවල මරණය කියන වචනයවත් පාවිච්චි කරන්න මිනිස්සු බයයි. ඒක අසුබ දෙයක් විදිහටයි සැලකන්නේ. ඒත් බුදුදහමේ මරණානුස්සති භාවනාව කියන්නේ ප්‍රධාන භාවනාවක්. ඔව් ඒකෙන් කියවෙන්නේ මරණය ගැන නිතරම හිත හිතා දුක් වෙන්න කියන එක නෙමෙයි. මරණය කියන යථාර්ථය සිහිය තියාගෙන ජීවත් වෙන්න කියන එක. එතකොට අනවශ්‍ය දේවල් පස්සේ දුවන එක නිකම්ම නතර වෙනවා. මූලාශ්‍රවල Hindu ප්‍රාණයාම භාවනාවත් එක්කත් මේක සංසන්දනය කරනවා. හුස්ම පාලනය කරලා ආයුෂ දික් කරගන්න පුළුවන් වෙන්න ඇති. ඒත් ඒකෙන් මරණයෙන් නිදහස් වෙන්න බෑ. බුදුදහම උගන්වන්නේ මරණය කල් දාන්න නෙමෙයි මරණය අවබෝධ කරගන්න. මරණයට සූදානම් නැති කෙනාගේ ලක්ෂණ කීපයකුත් මූලාශ්‍රය විස්තර වෙනව නේද? බස්සාරාමතාට කතාවට ඇති ලොල් බව, නිද්දාරාමතාට කම්මැලිකම වගේ දේවල්, ඒ කියන්නේ නිකම්ම කතා කර කර නිදාගෙන කාලේ නාස්ති කරන එකත් මරණයට සූදානම් නැතිකමේ ලක්ෂණයක්. හරියටම ජීවිතය කියන සීමිත කාලය නිකරුණේ කතා කරමින් නිදිකිරීමෙන් ගෙවෙන කෙනාට මරණය කියන අනිවාර්ය සිදුවීමට සූදානම් වෙන්න වෙලාවක්වත් සිහියක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මරණය ගැන සිහි කිරීම ජීවිතේ අහර්වත් විදිහට ගත කරන්න ලැබෙන ලොකුම පෙළඹවීමක් වෙන්නේ. දැන් අපි එන්නේ ශාරීරික දුක් මානසික දුක් පැත්තට. ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස මූලාශ්‍රවල තියෙනවා හරිම සංවේදී කතාවක්. තමන්ගේ එකම දරුවා මියගිය පියෙකුට බුදුන් වහන්සේ දෙන උපදේශයක් ගැන. උන්වහන්සේ අහනවා ඔබ දරුවා ඉපදුණු දවසේ කොච්චර සතුටු වුණාද? ඒ ඉපදීම තුලම මරණය ශෝකය තියෙනවා කියලා එදා හිතුවේ නෑ නේද කියලා. ඒක හරිම කටුක පාඩමක් නේද ශෝකයෙන් ඉන්න කෙනෙකුට දෙන්න? කටුකයි තමයි ඒත් ඒක තමයි පරම සත්‍ය. උන්වහන්සේ කරන්නේ අනුකම්පාවෙන් යුතුවම යථාර්ථය පෙන්වදන එක. අපි සතුටක් ලබනකොට ඒ සතුටත් එක්කම එන අවදානම ඒ කියන්නේ ඒක නැතිවීමේ දුක ගැන හිතන්නේ නැහැ. සිද්ධාර්ථ කුමාරයාට රාහුල ඉපදුනාම රාහු ජාතෝ බන්ධනං ජාතං බන්ධනයක් උපන්නා කියලා කිව්වනේ ඒ යථාර්ථය දැකපු නිසා. ඒකෙන් කියන්නේ දරුවට ආදරේ නැහැ කියන එක නෙමෙයි. නෑ නෑ එමකක් නෙමෙයි. ඒ ආදරයත් එක්කන බැඳීම සහ ඒ බැඳීම නිසා ඇතිවිය හැකි දුකේ ස්වභාවය අවබෝධ කරගත්තා කියන එක. හරි. එතකොට මේ වගේ द्वේෂයක් දුකක් හිතට ආවම ඒකට මුහුණ දෙන ප්‍රායෝගික ක්‍රමය මොකද්ද? මූලාශ්‍රවලය ගැන කියවෙනව නේද? ඔව්. ඒක තමයි විපස්සනාවේ තීර්ණාත්මකම හරය. මූලාශ්‍රවල කියනවා द्वේෂයක් ඇති වුනාම ඒකත් එක්ක සටන් කරන්නවත් ඒක යටපත් කරන්නවත් යන්න එපා. ඒ වෙනුවට ඒ द्वේෂයේ දෙසම බලාගෙන ඉන්න. ඒක දිහා බලාගෙන ඉන්නකොට ඒකට ඉන්න බැරුව යනවා. ඒ කියන්නේ ද්වේෂය ගැන ඉගෙන ගන්නවා. හරියටම ඒක ධම්මානුපස්සනාවක් බවට පත් වෙනවා. මූලාශ්‍රවල තියෙනවා වෙන තාගම්වල අනුගාමිකයන්ක භාවනාවේ මේ වගේ අත්දැකීමක් ආවම ඒක දෙවියන්ගේ කැමැත්ත කියලා හිතලා භාවනාව නතර කරනවා. ඒත් බුදුදහම කියන්නේ දැන් තමයි නියම වැඩේ පටන් ගත්තේ. මේ එන ද්වේෂය ගැන ඉගෙන ගන්න කියලා. ඒක හරිම බලවත් අදහසක්. දුක කියන්නේ නවතින්න ඕනේ තැනක් නෙමෙයි ඉගෙන ගන්න පටන් ගන්න ඕනේ තැනක් කියන එක. ඊළඟට එන දුක් දෙකත් මේකටම සම්බන්ධයි වගේ අප්‍රිය සංප්‍රයෝග, අකමැති දේ මුණ ගැසීම සහ ප්‍රිය විප්‍රයෝග, කැමැති දේ නැතිවීම මේවා නම් එදිනදා ජීවිතයේදී අපිට නිතරම අත්විඳින්න ලැබෙන දේවල්. ඔව්. අප්‍රිය සංප්‍රයෝග දුක විස්තර කරන මූලාශ්‍රය යොදාගන්නේ කාපටික කියන බමුණු තරුණයාගේ කතාව. එතනදී බුදුන් වහන්සේ පෙන්වා දෙනවා අපි හරි කියලා හිතාගෙන ඉන්න ශ්‍රද්ධාව, රුචිය, අනුමානය වගේ කරුණු පහක්ම හිස් වෙන්න පුරන් කියලා. ඒ කියන්නේ අපි අකමැති කෙනෙක් කියන දෙයක වුණත් සත්‍යයක් තියෙන්න පුළුවන්. ඔව්. ඒ වගේම අපි අන්ධව විශ්වාස කරන දෙයක කිසිම සත්‍යක් නොතිබෙන්න පුළුවන්. ඒ යථාර්ථයට මුහුණ දෙන එක දුකක්. ප්‍රිය විප්‍රයෝග දුක ගැන කියන්නේ යොදාගන්න අකිත්ති පඬිවරයාගේ ජාතක කතාව ඊටත් වඩා පුදුම සහගතයි. සියලු සැප සම්පත් ලැබුණත් අවසානයේදී ඔහු ශක්‍ර දේවේන්ද්‍රයාගෙන් ඉල්ලන්නේ මට ආයෙත් ඔබව දකින්න නොලැබේවා කියන වරය. කවුරු හරි එහෙම දෙයක් ඉල්ලයිද? ඒකින් තමයි බැඳීමේ ගැඹුර පෙන්වන්නේ. ඒ දිව්‍යමය සැපේ වුණත් තමන්ගේ තවුස්තම් රැකීමට බාධාවක් කියලා අකිත්ති පඬිවරයා තේරුම් ගන්නවා. ඒ නිසා ඒ ප්‍රිය දේත් ඌ ප්‍රතික්ෂේප කරනවා. හරි. මේ දුක් දෙකටම මූලික හේතුව තෘෂ්ණාව බවයි මූලාශ්‍ර වලින් පෙන්වා දෙන්නේ. අපි යම් දෙයකට කැමති වෙන්න වෙන්න ඒක නැතිවීමේ දුකත් වැඩි වෙනවා. අපි යම් දෙයකට අකමැති වෙන්න වෙන්න ඒක මුණගැසීමේ දුකත් වැඩි වෙනවා. ඒකේදි තමයි අර හරිම ගැඹුරු විග්‍රහය එන්නේ. මියගිය කෙනෙක් ළඟ ඉඳගෙන අපි අඬන්නේ ඇත්තරම Tamanට වෙන පාඩුව ගැන කියලා. අනේ මට කරපු උදව් සහ දැන් මට වෙන පාඩුව තමයි අපි කී කිය අඬන්නේ කියලා සඳහන් වෙනවා. ඒක ඇත්තටම හිතන්න දෙයක්. ඒක අපහසු ඒත් හරිම වැදගත් කරුණක්. මූලාශ්‍ර වලින් කියන්නේ ඒකයි. අපේ ශෝකය බොහෝ විට බැඳිලා තියෙන්නේ අපේ මම කියන හැඟීමත් එක්ක. මට දැන් කවුද ඉන්නේ මගේ ජීවිතේ දැන් මොකක් වෙයිද වගේ දේවල් හරියටම මේක තේරුම් ගත්තම ශෝකය කියන්නේ හුදෙක් දුකක් විතරක් නෙමෙයි තමන්ගේ අනන්‍යතාවයට එල්ල වුණු පහරක් කියලාත් පේනවා එතකොට ඒකට මුහුණ දෙන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා ශෝකය පාලනය කරන්න බැරි හැඟීමක් වෙනුවට තමන්ගේ මමත්වය ගැන ඉගෙන ගන්න ලැබෙන අවස්ථාවක් බවට පත්වෙනවා. ඔව්. අවසාන වශයෙන් දුක්ඛ සත්‍යයේ අවසාන කොටස යම්පිච්ඡං නලභති තම්පි දුක්ඛං. ඒ කියන්නේ කැමැති දේ නොලැබීමේ දුක. මේක නම් අපි හැමෝම දන්න දෙයක්. ඒත් මූලාශ්‍රවල මේක විස්තර කරන්නේ භාවනා අත්දැකීමක් එක්ක සම්බන්ධ කරලා. සිංහ ප්‍රතිපදාව කියන සංකල්පය ගැන කතා කරනවා. ඔව්. සිංහයෙක් Tamante පහර දුන්න කෙනා කවුද කියලා හොයාගෙන අපස්සට යනෝ මිසක් බයේ දුවන්නේ නැහැ වගේ. භාවනාවේදී බාධාවක් ආපු ගමන්ම භාවනාව කඩ කරන්නේ නැතුව ඒ බාධාව ආවේ කොහෙන්ද ඒකේ මුල මොකක්ද කියලා හොයාගෙන යන්න ඕනි කියන එකයි එකින් කියවෙන්නේ. බාධාවට ප්‍රතික්‍රියා කරනවා වෙනුවට ඒක ගැන විමර්ශනය කරන එක. ඒක තමයි. ඒ විමර්ශනයට උදව් වෙන ප්‍රායෝගික පියවර හතරක් උත්තිනව නේද? සම්පජන්‍ය හතරක් යන කියනෝ ඒකනම් නිකන් චෙක්ලිස්ට් එකක් වගේ. ඒක චෙක්ලිස්ට් එකකට වඩා හිත පුහුණු කරන විදිහක්. බාධාවක් ආවම එකපාරටම ක්‍රියාත්මක නොවි මුලින්ම තමන්ගෙන් අහනවා එක මේකෙන් ලබන ප්‍රයෝජනය මොකද්ද? ඒ කියන්නේ සාර්ථක සම්පජන්්‍යය. මේ සිතුවිල්ල පස්සේ ගිහින් මට ලැබෙන හොඳේ මොකක්ද? හරි. ඒ කියන්නේ යමක් කරන්න කලින් මේකේ ඇත්තටම හොඳක් වෙනවද කියලා හිතන එක වගේ ඒකේ දිනදා තීරණ වලටත් හරිම ප්‍රයෝජනවත් ඊළඟට මොකද්ද ඊළඟට අහනවා මේ මට ගැළපෙනවද? ඒ කියන්නේ සප්පාය සම්පජඤ්ඤය මගේ අරමුණත් එක්ක මේක ගැළපෙනවද? ඊළඟට තුන මගේ භාවනා අරමුණ කොහිද? ඒ තමයි ගෝචර සම්පජඤ්ඤය. මම ඉන්න ඕන තැනෙන් පිට පැනලා දින්නේ. අවසාන වශයෙන් හතර මම මුලා වෙලාද? අසම්මෝහ සම්පජඤ්ඤය. මේ ප්‍රශ්න හතර අහනකොටම අර බාධාවේ බලය අඩු වෙලා සිහිය ඉස්මතු වෙලා යනවා. මේක භාවනාවට විතරක් නෙමෙයි එදිනෙදා ජීවිතේ කේන්ති ගිය වෙලාවක ලොකු තීරණයක් ගන්න වෙලාවක වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මාළුන්ගේ පුත සූත්‍රයේ එන සිදුවීමත් මේකට හොඳින්ම ගැලපෙනවා. භාවනා කමඨහන කිල්ලපු වයස්ගත මාළුන්ගේ පුත තෙරුන්ට බුදුන් වහන්සේ දෙන උපදේශය තමයි දිඨ දිඨ මත්තං. දැක්කදී දැක්ක පමණින් නවත්තන්න කියලා. ඒ ගැන විස්තර හොයන්න කතා හදන්න යන්න එපා කියලා. හැබැයි ඉතින් ඒක නූතන ලෝකේ ප්‍රායෝගිකව කරන්න පුරුවන්ද? අපේ මුළු සෝෂල් මීඩියා එකම නිර්මාණය කරලා තියෙන්නේ දැක්ක දේ ගැන විනිශ්චයක් මතයක් හදන්න පොළමුවන්න නේද? ඒක තමයි අභියෝගය සහ ඒකම තමයි පුහුණුව. මූලාශ්‍රවල කියන්නේ නෑ මේක පළවෙනි පාරෙම කරන්න පුළුවන් වෙයි කියලා. හිත එක තැනකින් තව තැනකට පනින එක. උදාහරණයක් විදියට පාදයේ ස්පර්ශය දැනෙමින් ඉන්නකොට එකපාරටම ඇහෙන සද්දයකට හිත යන්නේක. ඒක අල්ලගන්න එකම භාවනාවක්. හ්ම්. වැදගත්ම දේ තමයි අයෝ හිත ගියා කියලා පසුතැවෙනවා වෙනුවට හිත ගිය බව මම දැනගත්තා කියන සිහිය ඇති කරගන්න එක. මූලාශ්‍රයේ පැහැදිලිවම කියනෝ ඒක පමාවීමක් නෙමෙයි. ඒ දැනගන්නා මොහොත තමයි භාවනාවේ සාර්ථකත්වය කියලා. ඒ දැනගැනීම තමයි සිහිය. ඉතින් මේ දීර්ඝ සාකච්ඡාවෙන් පස්සේ මේ සියල්ලෙන් අපිට එකතු කරගන්න පුළුවන් ප්‍රධානම අදහස් මොකක්ද? මට නම් හිතෙන්නේ දුක කියන්නේ අපි පැනලා දුවන්න ඕන මග හරින්න ඕන දෙයක් නෙමේ. ඒක හරියට ශරීරයේ වේදනාවක් වගේ. ඒකෙන් කියන්නේ කොහේ හරි අවුලක් තියෙනවා ඒ ගැන අවධානය යොමු කරන්න කියන එක. ඒ වගේම භාවනාවේදී හිත විසිරෙන එක බාධා එන එක අසාර්ථක වීමක් නෙමෙයි. ඒ විසිරුණු බව දැනගන්න මොහොත තමයි සිහිය කියන මාංශපේශය ශක්තිමත් වෙන මොහොත. ඔව් ඒක තමයි හරය. අවසාන වශයෙන් මෙනෙහි කරන්ට සිතුවිල්ලක් දෙන්නම්. මේ මූලාශ්‍ර වලින් අපි මේ කතා කරපු ගැඹුරු දාර්ශනික කරුණු ඔක්කොගේම ප්‍රායෝගිකත්වය රැඳිලා තියෙන්නේ එක සරල මොහොතක. ඒ තමයි අර මාළුන්ක පුත්ත තෙරුන්ට දුන්න උපදේශය. දැකීම දැකීමක් පමණක් ලෙස තබා ගැනීම ඇසීම ඇසීමක් පමණක් ලෙස තබා ගැනීම. අපේ මේ නිරන්තරයෙන් අදහස් එකතු කරන, විනිශ්චය කරන, ලේබල් ගහන, කතා හදන ලෝකේ එකම එක මොහොතක්වත් දැකපු දෙයකට ඇහුණු දෙයකට, දැනුණු දෙයකට කිසිම දෙයක් එකතු නොකර ඒක ඒ විදිහටම අත්විඳින්න ලැබුණොත් ඒක මොන වගේ අත්දැකීමක් වේවිද? ඒ නිශ්ශබ්දතාවය තුල මොන වගේ නිදහසක් තියෙන්න පුළුවන්ද? අද අපි බලමු මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවලියේ කොටසක් නූතන වෘත්තියකට එදිනදා ජීවිතයට ගණ්ඩ ප්‍රණන් විදියට සකස් කරන්නේ කොහොමද කියලා. හ්ම් මේකේ තියෙන අදහස් ඊටාම ගැඹුරුයි. ඒත් ඒක අපේ කාර්යබහුල ජීවිතවලට සම්බන්ධ කරගන්න කුණන් විදියට ඉදිරිපත් කිරීම තමයි අභියෝගය. හරියටම මම මේක කියවද්දී දැක්ක පළවෙනි දේ තමයි මේ ගැඹුරු ධර්ම කරුණුයි අපේ ජීවිතයේ ඇත්ත යථාර්ථයයි අතර තව පැහැදිලි සම්බන්ධයක් ගොඩනගන්න ඕන. ඒ කියන්නේ මෙහෙමයි. අර ජරා, මරණ, සෝක වගේ වචන තියෙන්නේ. ඔව්. ඒව එහෙනකොටම නූතන කෙනෙක්ට හිතෙන්න පුළුවන් හරි මේවා ආරාමයකට අයිති දේවල් මගේ ඔෆිස් එකට නෙවෙයි කියලා. ඒක ඇත්ත. ඒ බාධකේ තමයි ලොකුම දේ. ඒක අපි කඩන්නේ කොහොමද? අන්න ඒකයි. අපි වචනවලට වඩා අත්දැකීම් ගැන කතා කරන්න ඕන. හ්ම්. ඒක හොඳ අදහසක්. අපි උදාහරණයක් ගමුකෝ. ජරා දුක. හරි. ඒක වයසට යන එක විතරක්ම නෙවෙයිනේ. හිතන්න ඔයාගේ රැකියාවේ ඔයාට වඩා දක්ෂ අලුත් දේවල් දන්න තරුණ කෙනෙක් එනවා. ඔව්. එතකොට හිතට එන අර පොඩි බය තමන්ගේ දැනුම පරණ වෙයිද තමන්ව තවදුරටත් අදාළ නැති වෙයිද කියන හැඟීම ආ තමන් ඉරෙලෙවන්ට් වේවි කියන බය හරියටම ඒක නම් ගොඩක් දෙනෙක්ට අද කාලේ දැනෙන දෙයක් ඒ විදිහට බැලුවම ජරා කියන pāli වචනයට වඩා ඒ අත්දැකීම අපිට ගොඩක් සමීපයි අන්නේටයි එතකොට ඒ සංකල්පය දුරස්ත දෙයක් නෙවෙයි තමන්ගේ මේසු උඩ තියෙන ප්‍රශ්නයක් වෙනවා අත්ත එතකොට ඒක ගැන හිතන්න ඒක කලමනාකරණය කරගන්න උනන්දුවක් ඇති වෙනවා ඔව්. දේශනාවේ තියෙන අනිත් කරුණු වලටත් මේ විදිහටම කරන්න පුළුවන්. මට තව දෙයක් මතක් වුණා. දේශනාවේ තැනක කියනවා දුක කියන්නේ එක දිගට යන ජල රැලි වගේ සංකත ස්වභාවයක් කියලා. ඔව්. ඒක හොඳ උපමාවක්. ඒක හොඳයි. ඒත් භාවනා කරන යෝගියෙක්ට මිසක් අපිට ඇටි ජල රැලි දිහා බලාගෙන ඉන්න වෙලාවක් නැහනේ. ඒක නම් ඇත්ත. ඒත් ඒ උපමාව අපේ ලෝකෙට ගෙන්න පුළුවන්. හිතන්නකෝ ඔයාගේ ෆෝන් එකට නොනොමත්වා එන notifications ගැන. ආ email WhatsApp Slack. ඔව්. social media alerts එකක් විදියට ගත්තම ඒක පොඩි දෙයක්. ඒත් ඒක දිගට එනකොට දවස අවසානයේදී දැනින්නේ විශාල වෙහෙසක්, පීඩනයක්. හයියටම. අර ජල රැලි ගොඩාක් එකතු වෙලා ලොකු රලක් හැදෙනවා වගේ. ඒක නියමයි. එතකොට අර සංකත කියන එකේ අර්ථය ඒ කියන්නේ හේතුන්ගෙන් හටගත් එකිනෙකට සම්බන්ධ දේ කියන එක හොඳටම පැහැදිලි වෙනවා. ඔව්. ඒක notification එකක් ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් අර නොනවතින ප්‍රවාහය තමයි අපිව වේශයටපත් කරන්නේ. ඒක තේරුම් ගත්තම අපිට පුළුවන් මේකට විසඳුමක් හොයන්න. සමහර විට notifications off කරන එක නැත්නම් දවසට දෙපාරක් විතරක් email බලන එක වගේ දෙයක්. අන්න එතකොට ධර්ම කරුණක් කියන්නේ නිකන්ම දැනුමක් නෙවෙයි. ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුරා මෙවලමක් වෙනවා. අප්‍රිය සංප්‍රයෝග දුක ගැනත් ඒ වගේමයි. ඔව්. අකමැටි දේ එක්ක එකතු වෙන්න සිදුවීම. ඒකට පොදු උදාහරණයක් දෙනවා වෙනුවට අපිට පුළුවන් කියන්න ඕපන් ප්ලෑන් ඔෆිස් එකක තමන්ට වැඩ කරන්න අපහසු සගයෙක් ළඟ ඉඳගෙන පැය 8ක් වැඩ කරන එක ගැන. හා. එතකොට ඒක අහන කෙනරට ඒක තමන්ගෙම කතාවක් වෙනවා. ඒකනේ. ඉතින් පළවෙනි සහ වැදගත්ම දේ තමයි මේ ගැඹුරු සංකල්ප අහන කෙනාගේ ඉදිනදා අත්දැකීම් වලටම ගෙනත් දාන එක. හරි සංකල්ප තේරම් ගත්තා කියමුකෝ. ඒත් මේ දේශනාවේ ව්‍යුහෙම ටිකක් බරයි ලොගි මට දැනුනේ. චතුරාර්ය සත්‍ය ඊට පස්සේ විදර්ශනා ඥාන එක දිගට අහන්න අමාරුයි. ඔව් විශේෂයෙන්ම වැඩට යන ගමන් වගේ අහන කෙනෙකුට ඒකට මොකද කරන්න පුරුව? ඒක ඊටම වැදගත් ප්‍රශ්නයක්. දැනට තියෙන ව්‍යුහය ශාස්ත්‍රීය දේශනයක වගේ. ඒක වෙනස් කරන්න ඕන. කොහොමද? මම හිතන්නේ අපි මේක මාත්‍රිකාව බිත්තික කොටස්. ඒ කියන්නේ thematic modules වලට කඩන්න ඕන. එතකොට සම්පූර්ණ දේශනාවම එක දිගට අහන්න ඕන නෑ. ආ අහන කෙනාට Tamanට අදාළ මාතෘකාව තෝරගෙන ඒක විතරක් අහන්න පුළුවන්. හරියටම. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මානසික ආතතිය සහ එහි මුල කියන එක එක කොටසක්. ඔව්. සබඳතාවලදී ඇතිවෙන ගැටලු තව කොටසක්. රැකියා ස්ථානයේදී සිහියෙන් වැඩ කිරීම තවත් කොටසක් වගේද? අන්න ඒ වගේ. එතකොට චතුරාර්ය සත්‍ය කියන ගැඹුරු දහම් කරුණ වියුක්ත සංකල්පයක් විදිහට උගන්වනවා වෙනුවට ඒ කොටස් ඇතුලේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන හැටි පෙන්වන්න පුළුවන්. ඒක හොඳයි. මානසික ආතතිය ගැන කතා කරන කොටසේදී ඒක දුක්ඛ සත්‍ය හැටියටත් ඒකට හේතු වෙන අපේ නොනවතින ආශාවන් සමුදය සත්‍ය හැටියටත් හඳුන්වලා දෙන්න පුළුවන්. එතකොට ශ්‍රාවකයා ධර්මයේ ඉගෙන ගන්නවා කියලා නොදැනීම තමන්ගේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන ගමන් ධර්මයේ ඉගෙන ගන්නවා. ඒක තමයි වෙන්න ඕන. it's මේ දේශනා කොටසේ තියෙන උදයබ්බේ ඥානිය වගේ ගැඹුරු දේවල්. හට ගැනීම හා නැතිවීම දැකීමේ නුවණ. ඔව්, ඒ වගේ දෙයක් කොහොමද මේ වගේ සරල මොඩියුල් එකකට දාන්නේ? ඒ වගේ වචනයක් ඇහුණ ගමම්ම කෙනෙක් බය වෙන්න පුළුවන්. ඒක තමයි අපි වෙනස් කරන්න ඕන. උද්‍යප්පේ ඥානය කියන වචනය පාවිච්චි නොකර ඒ අත්දැකීමම දෙන්න පුළුවන්. කොහොමද? අපි ඒකට කියමු විනාඩි 5ක ඩෙඩ්ලයින් සිහිල කියලා. ඩෙඩ්ලයින් සිහිය. ඒක නම් කුතුහලයක් ඇති කරන නමක්. කොහොමද ඒක වෙන්නේ? මෙහෙමයි ශ්‍රාවකයාට මෙහෙම අභ්‍යාසයක් දෙන්න පුළුවන්. හරි. ඔබේ රැකියාවේ තව පැය කිහිපයකින් අවසන් කළ යුතු කාර්යයක් ඒ කියන්නේ ඩෙඩ්ලයින් එකක් තියෙනවා කියලා හිතන්න. ඒ ගැන හිතනකොට ඔබේ හිතේ ඇතිවන සිතුවිලි දිහා බලන්න. හ්ම්. අයියෝ මේක ඉවර කරන්න බැරි වෙයිද කියන බය හිතන සිතුවිල්ලක් මතුවෙනවා. ඒ තමයි උදය. ආ හට ගැනීම. මොහොතකින් ඒක නැති වෙලා හරි කොහොම හරි කරගන්නවා කියන සිතුවිල්ල එනවා. ඊළඟට මේක වැරදුනොත් මොකද වෙන්නේ කියන තව සිතුවිල්ලක් එනවා. ඒක ටිකකින් නැති වෙලා යනවා. ඒ තමයි වය. බැසීම. මේ නැගීම සහ බැසීම දෙස විනාඩි 5ක් කිසිම දෙයක් නොකර නිකම් බලාගෙන ඉන්න. ඒ කියන්නේ විදර්ශනා භාවනාවක හරයම එදිනෙදා කාර්යාලීය අත්දැකීමකට ලට ගියනවා. ඔව්. වනගත ආරාමයක් ඕනේ ලෑ තමන්ගේ මේසේ උඩදීම මේක කරන්න පුළුවන්. එතකොට ඒ සිතුවිලි එක්ක එන සියුම් බය දේශනාවේ කියන භය ඥානය කියන එකේ සරල අත්දැකීමක් උඩෙන්න පුළුවන්. හරියටම. එතකොට ඒක ශ්‍රාවකයාට බියගෙන දෙන තේරුම් ගන්න බැරි pāli වචනයක් නෙවෙයි තමන් දැන් අත්විඳින දෙයක් වෙනවා. ඒ ලොගේම උපාදාන දැඩිවල්ලා ගැනීම අත්හැරීම ගැනත් එහෙමයි නේද? ඔව්. ඒක දේශනයක් වගේ දෙනවා වෙනුවට ඩිජිටල් උපවාස අභියෝගයක් ඩිජිටල් ඩීටොක්ස් චැලෙන්ජ් එකක් විදියට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ සතියාන්තයේ පැය 24ක් සෝෂල් මීඩියා වලින් සම්පූර්ණයෙන් ඈත් වෙලා ඉන්න. ඒ වෙලාවට ඔබේ හිතට එන නොසන්සුන්කම, ෆෝන් එක අතට ගන්නම හිතෙන ආශාව නිරීක්ෂණය කරන්න වගේ දෙයක්. හා. එතකොට උපාදානය කියන්නේ පොතේ තියෙන වචනයක් නෙවෙයි තමන්ගේ ඇඟටම දැනෙන අත්දැකීමක් වෙනවා. එතකොට ඒක අත්තරින්න වුණ ඇයි කියන එකත් ප්‍රායෝගිකවම තේරෙනවා. ඉතින් ව්‍යුහය වෙනස් කරනවා කියන්නේ නිකම්ම මාත්‍රිකාවලට කඩන එක නෙවෙයි. ඒ හැම මාත්‍රිකාවක්ම ප්‍රායෝගික අභ්‍යාසයක් එක්ක සම්බන්ධ කරන එක. හරියටම. ඒක ඊටාම පැහැදිලි. ඉතින් අපි කතා කළා සංකල්ප සරල කරන එක ගැන සහ ව්‍යුහය වෙනස් කරන එක ගැන. ඒත් මට හිතෙනවා තව එක දෙයක් තියෙනවා වෙනස් කරන්න ඕනේ. ඒ තමයි මේ දේශනාවේ ස්වරය. ස්වරය? ඔව්. ඒක ටිකක් අධිකාරී ස්වරයක්. සත්‍යමයයි. එය එසේමය වෙනස් නොවේ. අර තත අවිතත අනඤ්‍යත කියලා කියන විදිහ. ආ හරි. ඒක අහගෙන ඉන්න කෙනාට තමන්ගේ අත්දැකීමෙන් මේ දේවල් ගවේෂණය කරන්න තියෙන ඉඩ අඩු වෙනවා වගේ දැනෙන්න පුරුවන්. ඒක ඊටම සියුම් ඒත් වැදගත් නිරීක්ෂණයක්. නූතන මනස කැමති නෑ නියමයන් පිළිගන්න. කැමති තමන්ම පරීක්ෂා කරලා බලන්න. ඔව්. ඉතින් අපිට පුළුවන් මේ ස්වරය නියම කරන ස්වරයක ඉඳලා ගවේෂණයට ආරාධනා කරන ස්වරයකට මාරු කරන්න. ඒක කරන්නේ කොහොමද? උදාහරණයක් විදියට ඉපදීම දුකක්. ජාති දුක කියන එක. ඒක කෙලින්ම ප්‍රකාශ කරනකොට දැන් විතරක් දරුවෙක් ලැබුණු කෙනෙක්ට ඒක ගොඩක් නිෂේධාත්මක වෙහෙන්න පුළුවන්. ඇත්ත. ඒක ආපු ගමම්ම යාළ මේ දේශනාවෙන් ඈත් වෙන්න ඉඩ තියෙනවා. ඒකනේ. ඒ වෙනුවට අපිට ඒක ප්‍රශ්නයක් විදියට විමර්ශනයක් විදියට ඉදිරිපත් කරන්න පුළුවන්. මෙන්න මෙහෙම දුක් විඳීමේ හැකියාව විවෘත වෙනවා කියලා. අපි මේක විමසා බලමුද? ආ ප්‍රශ්නයක් විදියට. ඔව්. මේක නිෂේධාත්මක විනිශ්චයක් විදියට නෙවෙයි ප්‍රායෝගික නිරීක්ෂණයක් විදියට බලමු. අපි ඉපදුණු නිසාම විතරක් අපිට ලෙඩ රෝග හැදෙන්න, වයසට යන්න, ආදරය කරන අයගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනව නේද? එතකොට ඒක චෝදනාවක් නෙවෙයි ආරාධනාවක් වෙනවා. හරියටම මේ යථාර්ථය දිහා කෙලින් බලන එක ජීවිතයට මුහුණ දෙන්න අපිට කොහොමද උදව් වෙන්නේ කියලා ශ්‍රාවකයාට හිතන්න යමක් ඉතුරු කරනවා. අර අධිකාරීස්වරය වෙනුවට එන්න අපි එකට මේක හොයලා බලමු කියන මිත්‍රශීලීස්වරයක් එනවා. මරණානුස්සති භාවනාව ගැන කියන කොටසටත් මේක හොඳටම ගැලපෙනවා. ඕ මරණය ගැන හිතන එක අසුබ දෙයක්, ජීවිතේ එපා කරන දෙයක් කියලා ගොඩක් අය හිතනවා. ඒත් අපිට ඒක සම්පූර්ණම වෙනස් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් නේද? පුළුවන්. ජීවිතේ ප්‍රමුඛතා තේරුම් ගන්න තියෙන හොඳම මෙවලමක් විදිහට. productivity tool එකක් වගේ. ඒ වගේ දෙයක් තමයි අපිට මෙහෙම අහන්න පුළුවන් හිතන්න මේ සතිය ඔයාගේ ජීවිතයේ අවසාන සතිය කියලා. හරි. ඔයා දැන් කරමින් ඉන්න වැඩවලින් මොනවද ඇත්තටම වැදගත් වෙන්නේ? ඔයාගේ to do list එකේ තියෙන දේවල් වලින් කීයක් ඔයා ඒ විදිහටම කරයිද? හිතන්න වෙනවා. මොනවද ඔයා අලුතෙන් එකතු කරන්නේ? මරණය සිහි කරනවා කියන්නේ අසුබවාදී වෙන්න එක නෙවෙයි. ඒකෙන් වෙන්නේ අනවශ්‍ය දේවල් අයින් කරලා ඇත්තටම වටිනා දේ වෙනුවෙන් දැන් ජීවත් වෙන්න පැහැදිලි බවක් සහ ශක්තියක් ලැබෙන එක. ඊට පස්සේ ප්‍රායෝගික අභ්‍යාසයක් දෙන්න පුරුවන් මේ සතියේ ඔයාගේ ප්‍රධානම ප්‍රමුඛතා තුන ලයිස්තුගත කරන්න ඒ තුන විතර කිලක්ක කරගෙන වැඩ කරන්න කියලා. ඔව්. එතකොට ඒ ගැඹුරු සංකල්පය ඊටාම ප්‍රායෝගික දෙයක් වෙනවා. දෘෂ්ටි. එහෙමත් නැත්නම් දිට්ටි. අත්හැරීම ගැන කතා කරන කොටසත් ඒ වගේමයි. ඔබේ මතවල එල්ලිලා ඉන්න එපා කියලා උපදෙස් දෙනෝ වෙනුවට අපි දෘෂ්ටි අභියෝගයක් එකක් දෙමු. ඒක හොඳයි. ඔබ දැඩිව විශ්වාස කරන මතයක් තෝරගන්න. දේශපාලන ආගමික ඕනම දෙයක් වෙන්න පුළුවන්. එක දවසකට විතරක් අවංකවම ඒ මතේ විරුද්ධ පැත්ත වෙනුවෙන් තර්ක කරන්න උත්සාහ කරන්න. හා ඒක නම් අමාරුයි. අමාරුයි තමයි. ඒ පැත්තේ තියෙන හොඳම තර්ක මොනමද කියලා හොයන්න. මේ අභ්‍යාසය අවසානයේදී අදහස් වලට ඇලි සිටීමේ ස්වභාවය ගැන මේක වාට මොනවද කියලා කියන්නේ. එතකොට ශ්‍රාවකයා නිකංම අහගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. තමන්ගේම මනසත් එක්ක වැඩ කරන ක්‍රියාකාරී ගවේෂකෙක් බවට පත්වෙනවා. ඔව්. දේශනාව කියන්නේ එක මාර්ග sannivedanayak නෙවෙයි දෙබසක් බවට පත්වෙනවා. එතකොට තමයි මේ වටිනා දැනුම නිකංම තොරතුරක් නොවි ජීවිතය වෙනස් කරන ප්‍රඥාවක් බවට පත්වෙන්නේ. ඉතින් අපි අද කතා කරපු දේවල් සාරාංශ කළොත් ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. හ්ම්ම්. පළවෙනි එක තමයි ගැඹුරු ධර්ම සංකල්ප සහ නූතන ජීවිතයේ ඇත්ත අත්දැකීම අතර පැහැදිලි පාලමක් හදන එක. අර ජරා කියන එකට ඉර්රිලෙවන්ට් වීමේ බය සම්බන්ධ කරනවා වගේ දෙවනුව දීර්ඝ දේශනායක ව්‍යුහය වෙනස් කරලා කාර්යබහුල කෙනෙකුට ලේසියෙන් අහන්න පුළුවන් ප්‍රායෝගික අභ්‍යාස එක්ක සම්බන්ධ කරපු මාතෘකාව අධික කොටස් වලට කඩන්න එක. හරියට විනාඩි 5ක ඩෙඩ්ලයින් සිහිය වගේ. සහ තුන්වෙනි වැදගත්ම දේ තමයි මෙන්න සත්‍ය කියන අධිකාරී ස්වරය වෙනස් කරලා එන්න අපි එකට හොයලා බලමු කියන ගවේෂණාත්මක විමර්ශනාත්මක ස්වරයක් යොදාගන්න එක. එතකොට ශ්‍රාවකයා දැනුම ලබන්නෙක් නෙවෙයි ප්‍රඥාව සොයා යන ක්‍රියාකාරී සහභාගී වන්නෙක් වෙනවා. මම හිතනවා මේ යෝජනා ටික ක්‍රියාත්මක කළොත් මේ ඊටම වටිනා දේශනා මාලාව නූතන වෘත්තිකයෙකුට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රබල මාර්ගෝපදේශයක් බවට පත් කරන්න පුළුවන් කියලා. ඔබගේ කාර්ය මේ යෝජනාත් එක්ක තවදුරටත් දියුණු කරාට පස්සේ නැවත වතාවක් අපිට ඉදිරිපත් කරන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඒකේ ප්‍රතිඵල දකින්න අපිත් කැමැත්තෙන් ඉන්නේ. චතුරාර්ය සත්‍ය ගැන මේ ඉදිරිපත් කරලා තියෙන විග්‍රහය ගොඩක් ගැඹුරුයි. හැබැයි අපි අද බලන්නේ මේ දහම් කරුණු අද දවසේ ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක්ට ප්‍රායෝගික මෙවලමක් කරගන්නේ කොහොමද කියන එක. එතලදී මට පේන පළවෙනිම අභියෝගය තමයි දුක්ඛ සත්‍ය ගැන කතා කරන විදිය. මූලාශ්‍රයේ තියෙන්නේ ජරා, මරණ, ව්‍යාධි වගේ. හිතාගන්නත් බැරි තරම් ලොකු දේවල්. ඔව්, ටිකක් දාර්ශනිකයි. ඒකනේ. එතකොට උදේට වැඩට යන්න ට්‍රැෆික් එකේ ඉන්න කෙනෙක්ට තියෙන ප්‍රශ්නේ මරණය නෙවෙයිනේ. නෑ, ඒ වෙලාවේ තියෙන පීඩනය. හරියටම. ඉතින් මේ ඉගැන්වීම ඒ මිනිස්යාට කතා කරනවද? ඒකයි ප්‍රශ්නේ. ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. උත්තරය තමයි ඔව් අනිවාර්යයෙන්ම කතා කරනවා. හැබැයි අපි අර සාම්ප්‍රදායික උදාහරණ වලින් පොඩ්ඩක් එළියට එන්න ඕනේ. හ්ම් කොහොමද? දැන් බලන්න බුදුදහමේ කියනවා විපරිණාම දුක්ඛය කියලා දෙයක්. ඒ කියන්නේ සතුටු දෙයක් වුණත් ඒක වෙනස් වෙද්දී නැති වෙද්දී දැනෙන දුක. ආ හරි. ඔෆිස් එකේ ඩෙඩ්ලයින් එකක් කිට්ටු වෙද්දී දැනෙන ප්‍රෙෂර් එක ආසාවෙන් බලපු ටීවී සීරීස් එකක් ඉවරුනාම හිතට එන පොඩි හිස්කමක් තියෙන්නේ. ඔව් ඔව් තියෙනවා. අන්න ඒ ඔක්කොම වැටින්නේ ඔය ඝණයට. මහ දාර්ශනික කතාවලට කලින් නූතන කෙනෙක්ට ධහමට එන්න දොරටුව තියෙන්නේ ඔතන. ඒ කියන්නේ දුක කියන එක ලොකු ඛේදවාචකයක් විදිහටම බලන්නේ නැතුව අපේ ජීවිතේ හැමදාම වෙන පොඩි පොඩි අපහසුතාවයන් විදිහටත් දකින්න පුළුවන් කියන එක. හරියටම. දැන් මූලාශ්‍රයේ තියෙනවා අප්‍රිය සංප්‍රයෝග දුක කියලා. අකමැති දේවල් එක්ක කටින්න වෙන එක. ඒක ලොකු විපතක්ම වෙන්න ඕන නෑනේ. අපි වැඩට අකමැති කෙනෙක් එක්ක ප්‍රොජෙක්ට් එකක් කරන්න වෙන එක. නැත්තම් Tamanට වඩා හාත්පසින්ම වෙනස් මතයක් තියෙන නෑදී ඒක එක්ක කතා කරන්න වෙන එක. අන්න ඒක. ඒකත් ඒ දුකම තමයි. ප්‍රිය විප්‍රයෝග දුකත් එහෙමයි. ආදරය කරන කෙනෙක් බැරුණාම විතරක් නෙවෙයි. හිතාගෙන හිටපු ට්‍රිප් එකක් කැන්සල් වුණාම තේ දුක දැනෙනවා. ඒක තමයි. ඉතින් වැදගත්ම දේ සිද්ධිය නෙවෙයි. ඒ සිද්ධිය නිසා අපේ හිත ඇතුලේ වෙන දේ. නේද? ඔව් ඒක තමයි කේස් එක. මොකද TV series එකක් ඉවර වෙන එක ලෝක විනාශයක් නෙවෙයි. හැබැයි අපි ඒකට ඇලිලා හිටපු නිසා ඒක නැති වුණාම පොඩි වේදනාවක් දැනෙනවා. මෙන්න මේක නේද අල්ල ගන්න ඕන තැන. නියමෙටම කිව්වොත් ඒක තමයි. ධර්මයෙන් කියන්නේ TV series බලන් දෙපා කියන එක නෙවෙයි. හරි. ඒකෙන් කියන්නේ ඒක ඉවර වුණාම ඔයාගේ හිතේ ඇතිවෙන අර සියුම් කනගාටුව අර හිස්කම අන්න ඒක දිහා බලන්ඩ ඒක නිරීක්ෂණය කරන්න කියලා. මොකද ට්‍රැෆික් එකේ ඉඳන් ලොකුම ශෝකයේ දක්වා මේ හැමදේම පිටිපස්සේ තියෙන්නේ එකම යාන්ත්‍රණයක්. ඇලීම සහ වෙනස් වීම. හරියටම. ඒක අල්ලගත්තම දුක කියන එක තවත් බය හිතෙන දුරස්ත දෙයක් නෙවෙයි. ඒක අපිට විසඳන්න පුළුවන් ප්‍රායෝගික ප්‍රශ්නයක් වෙනවා. ඔව්. එතකොට තමයි ඊළඟ ප්‍රශ්නේ එන්නේ. හරි, ප්‍රශ්නේ දැක්කා. දැන් මොකද කරන්නේ? මූලාශ්‍රයේ ඊළඟට කතා කරන්නේ භාවනාවයි අබිනිෂ්ක්‍රමණයයි ගැන. එතන තමයි තව ලොකු බාධකයක් තියෙන්නේ. ඒකනේ. ඒක ඉදිරිපත් කරලා තියෙන විදිය පවුල, දේපල අත්හරිනවා වගේ දේවල්. ඒක ගිහි ජීවිතයකට ගැලපෙන්නේ නැහනේ. ඒක ඇහුණ ගමන් ඕනි කෙනෙක්ට හිතෙනවා හරි මේක මට කරන්න බෑ කියලා. අබිනිෂ්ක්‍රමණය කියන වචනේ හැද්දිම ඔලුවට එන්නේ ගිහිගේ දාලා යන පින්තූරයක්. ඒත් ඒක හැමම වෙන්න ඕනේද? ඒ කියන්නේ ඒකේ තියෙන හරය විතරක් අපිට ගිහි ජීවිතයට ගන්න බැරිද? අනිවාර්යයෙන්ම පුළුවන්. අපි අබිනිෂ්ක්‍රමණය කියන එක භෞතිකවත් තැරීමක් නෙවෙයි. අභ්‍යන්තර මානසික වැලීම් අතහරින්න එකක් විදිහට දැක්කොත් මුළු කතාවම වෙනස්. ඒ කියන්නේ ඒ කියන්නේ පවුල දාලා යනව නෙවෙයි. පවුලේ අය ගැන තියෙන අධික ඇලීම, එයාලව පාලනය කරන්න තියෙන උත්සාහය, එයාලගින් අපි බලාපොරොත්තු වෙන දේවල් නොලැබුණම එන කේන්තිය, අන්න ඒ දේවල් අත්හරින එක. ඒක න්‍යායාත්මකව හොඳයි. ඒත් ප්‍රායෝගිකව. දැන් හිතන්න කෙනෙක් ගොඩාක් මහන්සි වෙලා වාහනයක් ගන්න හීනමවනවා එයාට කොහොමද අපි කියන්නේ ඒකට ඇලෙන්න එපා කියලා. ඒක යාගේ උත්සාහයට කරන අගෞරවයක් වගේ දැනෙන්න පුළුවන්. ඒකෙන් මොටිවේෂන් එක නැති වෙන්න පුළුවන්. හරිම හොඳ ප්‍රශ්නයක්. මෙතනදි කියන්නේ අලස වෙන්නවත් උත්සාහය අතහරින්නවත් නෙවෙයි. Tamange ඉලක්කය එක්ක තියෙන සම්බන්ධය වෙනස් කරගන්න කියන එක. පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. ඔයාට වාහනයක් ගන්න ඉලක්කයක් තියාගන්න පුළුවන්. ඒකට මහන්සි වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ සම්පූර්ණ සතුටයි ආත්ම අභිමානයයි අර වාහනේ ලැබෙන එක උඩ රඳා පවතින තැනක ගේන්නේ නැතුව ඉන්න එක තමයි ඇලීම අත්හැරීම කියන්නේ. ආ හරි. වාහනේ ලැබුණොත් හොඳයි ලැබුණේ නැතත් මම තවමත් හොඳින්. මගේ වටිනාකම තීරණය වෙන්නේ බාහිර දෙයකින් නෙවෙයි. අන්න ඒ නිදහස. ඒක පැහැදිලි. හරි එක ගේම් එකක් ගහනවා වගේ. දිනන්න සෙල්ලම් කරනවා හැබැයි පෙරදුනා කියලා ලෝකේ ඉවරයි කියලා හිතන්නේ නැහැ. ඒක තමයි. එතකොට භාවනාව පැත්ත. මූලාශ්‍රයේ කතා කරන්නේ ගැඹුරු සමාධි ගැනනේ. නීවරණ යටපත් කරන එක ගැන. දවසම වැඩ කරලා මහන්සි වෙලා ඉන්න කෙනෙක්ට පැයක් එකතන ඉඳගෙන ඉන්න අමාරුයි. ඇත්ත. ඒ නිසා තමයි අපි ඒකත් අපේ ජීවිතයට ගලප ගන්න ඕන. පැයක් කරන්න බැරි නම් විනාඩි දෙකක් කරන්න. විනාඩි දෙකක්. ඔව්. අපි මේවට කියනවා ශුද්‍ර භාවනාවක් නැත්තම් මයික්‍රෝ ප්‍රැක්ටිසස් කියලා. දැන් උදේට තේ එකක් හදන ගමන් අර වතුර රත් වෙන සද්දෙට තේ කොළ සුවඳට ඒකට විතරක් හිත යොමු කරගෙන ඉන්නවා. ඒකත් භාවනාවක්. මම ඇත්තටම ඔය දේ උත්සාහ කරලා තියෙනවා. ගොඩක් දවස්වලට අමතක වෙනවා. හැබැයි මතක තියෙන දවසට අර තේක හදන වෙලාවේ හුස්ම විතරක් බලාගෙන හිටියොත් ඒකෙන් මුළු දවසටම පුදුම සංසුම්කමක් ලැබෙනවා. ඒක තමයි. තව උදාහරණයක්. ඔයාට හිතට අමාරු ඊමේල් එකක් ආවම එකපාරටම රිප්ලයි කරන්නේ නැතුව. කේන්තියෙන්? ඔව්. තප්පර 10ක් නතර වෙලා ඒ ඊමේල් එක නිසා ඔයාගේ හිතේ ඇඟේ වෙන දේවල් ටික නිකම් බලාගෙන ඉන්නවා. විනිශ්චය කරන්න නැතුව මට දැන් කියෙන් තියනවා. මගේ පපුව ගැහෙනවා. ඒක නිරීක්ෂණය කරන එකත් බලගතු භාවනාවක්. අර මූලාශ්‍රයේ තියෙන සිංහ ප්‍රතිපත්ති කියන එකත් මෙතනට අදාළයි නේද? ප්‍රශ්නෙක මුලටම යන්න එක. හරියටම භාවනාවට විතරක් නෙවෙයි ඔව්. ඒ කියන්නේ දරුවෙක් වැරැද්දක් කළාම එයාට බනිනවට වඩා මොහොතක් ඉඳලා ඇයි මෙයා මෙහෙම හැසිරෙන්නේ කියන ඒකට හේතුව හොයන එකත් ඒකව තමයි. නුවණින් සහ කරුණාවෙන්. ඔව්. මේ විදිහට බැලුවම මේ ගැඹුරු දේවල් ඇත්තටම අපේ ජීවිතේ ප්‍රශ්න විසඳ ගන්න පාවිච්චි කරන්න පුරුවන් මෙවලම් වෙනවා. මේ විදිහට අපි ප්‍රායෝගික මෙවලම් ගැන කතා කරාට මූලාශ්‍රයේ මේ ගමන පටන් ගන්න තැන විදිහට දක්වලා තියෙන්නේ ශ්‍රද්ධාව. ආ ඔව් ඒකත් ප්‍රශ්නයක්. අද කාලේ විශේෂයෙන්ම විද්‍යාත්මකව තාර්කිකව හිතන කෙනෙක්ට ශ්‍රද්ධාව කිව්ව ගමන් පොඩි බාධකයක් දැලෙන්න පුළුවන්. ඒක ඇත්ත. ඒක හරියට මුලින්ම මේ ඔක්කොම විශ්වාස කරන්න ඊට පස්සේ තමයි පටන් ගන්න පුළුවන් කියනවා වගේ. ඔව්. ගොඩක් අය මේ වගේ දේවල් හොයාගෙන එන්නේ විශ්වාස පද්ධතියක් ඕනේ වෙලා නෙවෙයි. තමන්ගේ මනස කලමනාකරණය කරගන්න. ස්ට්‍රෙස් එක අඩු කරගන්න පුළුවන් ක්‍රම ටිකක් හොයාගෙන. ප්‍රායෝගික මෙවලම්. ඒ වෙනුවට ඒක ක්‍රියාකාරී විශ්වාසයක් working trust එමත් නැත්නම් తాවකාලික උපකල්පනයක් විදිහට දැක්කොත් මේ ප්‍රශ්නේ ඉවරයි. ඒ කියන්නේ? ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න එපා. හැබැයි මේක බොරු කියලා තේක පාරටම අයින් කරන්න එපා. මේක විද්‍යාත්මක උපකල්පනයක් වගේ හිතලා ඔයාගෙම ජීවිතය කියන ලැබ් එක ඇතුලේ ටෙස්ට් කරලා බලන්න කියන ආරාධනාව තමයි ශ්‍රද්ධාව. ආ ඒක හොඳයි. ඒ කියන්නේ මේක ඇත්ත නිසා විශ්වාස කරන්න නෙවෙයි මේක ඔයාටත් ඇත්තද කියලා හොයලා බලන්න කියන එක. හරියටම. දැන් මූලාශ්‍රය කියනවා ප්‍රිය දෙයට ඇලීම. ඒක වෙනස් වෙද්දී දුකට හේතු වෙනවා කියලා. ඒක නිකම්ම පීදන්න එපා. ඒක පරීක්ෂණයක් විදිහට කරන්න. සතියක් ඔයාගේ ජීවිතය දිහා බලන්න. ඔයා ආසම කෑම එක කාලා ඉවරුණාම මොකද හිතෙන්නේ? පොඩි අඩුවක් තවත් ඕන කියන හැඟීමක් එනවද? අනිවාර්යෙන්ම එනවා. අන්න ඒක තමයි ඔයාගේ පරිේශණය. ඒකෙන් ලැබෙන ඩේටා මත තමයි ඔයාගේ අවබෝධය හැදෙන්නේ. විසපෙව් හීතල ඔබමාවත් මෙතනට හොඳටම ගැලපෙනවා නේද? ඔව්. ඒක කියන්නේ විෂහීයක් වැදුනම හිය විද්ද කවුද විෂ මොනවද කියලා හොයන්නේ නැතුව මුලින්ම හිය උදුරලා බෙහෙත් දාගන්නවා. ඒක තමයි. ඒක නූතන ජීවිතයට ගත්තොත් ඔයා දැන් මානසික පීඩනයකින් ඉන්නවා වැදගත් වෙන්නේ සම්පූර්ණ දර්ශනයම එකපාර විශ්වාස කරන්න එක නෙවෙයි මුලින්ම මේ දෙන ප්‍රථමාධාරය සරල සිහිය පිටුවීමේ ක්‍රමයක් වගේ දෙයක් අත්හදා බලලා ඒකෙන් පොඩි හරි සහනයක් ලැබෙනවද බලන්න. ඒ සහනය ලැබුණොත් එයාට මුනන්දුවක් යනවා ඊටු ටිකත් හොයලා බලන්න. ඒක තමයි. ඒ වගේම චංකි සූත්‍රයේ බුදුන් වහන්සේම දේශනා කරනවානේ ශ්‍රද්ධාවෙන් විතරක් යමක් පිළිගන්න එපා කියලා. ඒක විමසලා පරීක්ෂා කරලා බලන්න කියලා. ඔව්. ඒකෙන් පේනවා මේ දහම් මගේම හරය ඇතුලේ විමර්ශනාත්මක විද්‍යාත්මක ප්‍රවේශයක් තියෙනවා කියලා. ඒක ඉස්මතු කරලා පෙන්නුවොත් නූතන මනසකට මේක ගොඩක් ආකර්ෂණීය වෙයි. ඒතොර ශ්‍රද්ධාව කියන්නේ ගමනක අවසානය නෙවෙයි පර්යේෂණයක ආරම්භය. හරියටම. ඉතින් අද අපි ප්‍රධාන වශයෙන් කරුණු තුනක් ගැන කතා කළා. පළවෙනි එක දුක්ඛ සත්‍ය කියන ගැඹුරු කතාව. අපේ එදිනෙදා ජීවිතයේ ස්ට්‍රෙස් එක, කනස්සල්ල වගේ දේවල් එක්ක සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. ඔව් ඒක දාර්ශනික සංකල්පයක් විතරක් නෙවෙයි ප්‍රායෝගික අත්දැකීමක් විදිහට දකින්න එක. දෙවනුව අභිනිෂ්ක්‍රමණය වගේ දේවල් භෞතිකව අතහැරිනුව වෙනුවට අපේ හිතේ තියෙන ඇලීම් අතහැරන එකක් විදිහට ගිහි ජීවිතය ඇතුළෙම ප්‍රැක්ටිස් කරන්නේ කොහොමද කියලා. ඒ වගේම තුන්වෙනුව ශ්‍රද්ධාව කියන්නේ අන්ධ විශ්වාසයක් නෙවෙයි ඒක තමන්ගේම ජීවිතේ ලැබ් එකක් කරගෙන මේ ඉගැන්වීම් වල සත්‍යතාවය තමන්ගේම අත්දැකීමෙන් පරීක්ෂා කරන්න දෙන ආරාධනාවක් ක්‍රියාකාරී උපකල්පනයක් බව අපි දැක්කා. ඉතින් මේ යෝජනා ඔස්සේ මේ ගැඹුරු දහම් කරුණු අද දවසේ ජීවත් වෙන කෙනෙක්ට වඩාත් සමීප ප්‍රායෝගික මගපින්වීමක් බවට පත් කරන්න පුළුවන්. ඒ වෙනස්කම් කරලා නැවතත් අප වෙත ඉදිරිපත් කරන ලෙස අපි ඔබට ආරාධනා කරනවා. ඩිබේට් වෙත ඔබව සාදරයෙන් පිළිගමෙමු. අද අපි කතාබහ කරන්න යන්නේ ඇත්තටම බෞද්ධ දර්ශනයේ හරිම මූලික ඒ වගේම ගැඹුරු ප්‍රශ්නයක් ගැන මූලාශ්‍ර ග්‍රන්ථයේ පිටු 96 ඉඳන් 120 දක්වා විස්තර වෙන ධර්ම කරුණු දිහා බලද්දී මේවා හැමෝටම හැමදාටම එක වගේ අදාළ වෙන වෙනස් කරන්න බැරි නියත සත්‍යයන් වගේක්ද නැත්තම් ඒ ඒ පුද්ගලයාට කාලයට සහ සංස්කෘතියට අනුව වෙනස් විය යුතු ප්‍රායෝගික මඟපෙන්වීම් ටිකක්ද කියන එකයි අපේ මූලික ප්‍රශ්නේ ඉතින් මම අද තර්ක කරන්නේ මෙම ඉගැන්වීම් වල හරය විශ්වයේ ගුරුත්වාකර්ෂණය වගේ කිසිදා වෙනස් නොවන සර්වකාලීන සත්‍යයන් කියලයි. ඕ මගේ දෘෂ්ටි කෝණේ ඊට වඩා ටිකක් වෙනස් මම පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ ධර්මයේ හරයේ එසේ පැවතුනත් එහි ප්‍රායෝගික යෙදීම නිරන්තරයෙන්ම සුවිශේෂී අවස්ථාවන් සහ පුද්ගලයන් එක බැඳී පවතිනවා කියලයි. ඔගයි මගේ ස්ථාවරය මම ටිකක් පැහැදිලි කරන්නම්. බුදුදහමේ හරය විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය දේශ කාලයෙන් සීමා නොවන පරම සත්‍යයක්. මූලාශ්‍රයේ මේ සත්‍ය හතර විස්තර කරන්න පාවිච්චි කරනවා වචන තුනක්. තත, අවිතත, අනන්‍යත. සරලවම කිව්වොත් ඒකෙන් අදහස් වෙන්නේ මේවා ඇත්තයි කවදාවත් වෙනස් වෙන්නේ නැහැ සහ වෙන විදියට වෙන්න බෑ කියන එකයි. ඒ කියන්නේ මේවා මතවාදනනේ මේවා විශ්වයේ මූලික නියමයන්. දුක්ඛ සත්‍ය කියන්නේ විශ්වීය අත්දැකීමක්. භාවනානුයෝගියෙක් පර්යංකේදී අත්විඳන ශාරීරික පීඩනයේ ඉඳලා උපත, චරාව, මරණය දක්වා සියලු සත්‍යන්ට මේ පොදු යථාර්ථයක්. මූලාශ්‍රයේ තියෙන අර උපමාව හරිම ප්‍රබලයි. ඉර පායපු වෙලාවක මුහුදේ පේන ලක්ෂ කෝටි ගණනක් රළ වගේ දුක කියන්නේ නොනවතින විශ්වීය ක්‍රියාවලියක්. මේක තෝරාගත් අවස්ථාවකට එහෙම නැත්නම් යම්කිසි සංස්කෘතියකට විතරක් සීමා කරන්න පුරා දෙයක් නෙමෙයි. හ්ම් මම එම්මේ මනත් කෝණයකේ ධර්මයේ හරය විශ්වීය වෙන්න පුළුවන් මම ඒකට එකඟයි. හැබැයි ඒ විශ්වීය සත්‍යය අවබෝධ කරගන්න යන ගමනේදී එහි ප්‍රායෝගික යෙදීම සෑම විටම සන්දර්භය මත පදනම් විය යුතුයි. බුදුන් වහන්සේමයි මේකට හොඳම ආදර්ශය සපයන්නේ. මූලාශ්‍රයේ තියෙන ගබ්බවීසති සිද්ධිය බලන්නකෝ. භික්ෂුවක් උපසම්පදා වෙන්න නම් වයස අවුරුදු 20ක් සම්පූර්ණ වෙන්න ඕනි කියන එක තමයි විනය නීතිය. නමුත් එක්තරා අවස්ථාවක අවුරුදු 19ක් සම්පූර්ණ භික්ෂුවකට මෞකුසේ ගත කරපු කාලයත් එකතු කරලා උපසම්පදාව ලබා දෙනවා. මේකෙන් පේන්නේ විනය කියන්නේ නම්‍යශීලී නොවන නීති පද්ධතියකට වඩා ප්‍රඥාවන්ත මඟ පෙන්වීමක් කියලයි. බුදුන් වහන්සේට වැදගත් උනේ නීතිය අකුරටම වැඩ කරන එක නෙවෙයි, ඒ නීතිය පිටුපස තියෙන අරමුණ. ඒ කියන්නේ පැවිදි ජීවිතයට සුදුසු පරිණත භාවයක් තියනවද කියන එකයි. ඒ වගේම මූලාශ්‍රයේ සඳහන් වෙනව නේද බුදුන් වහන්සේගේ දේශනා උපයෝගිතාවාදී බව. එනම් තමන් වහන්සේ සර්වඥතා ඥානියෙන් අවබෝධ කරගත් හැමදේම දේශනා නොකර සත්වයාගේ විමුක්තිය සඳහා ප්‍රයෝජනවත් දේ පමණක් දේශනා කරලා. මේකෙන් පැහැදිලිවම පේන්නේ ධර්මය කියන්නේ මොකක්ද? නිශ්චිත අරමුණක් සඳහා වන විශේෂිත මෙවලමක් කියලයි හැම රෝගයකටම දෙන පොදු බෙහෙතක් නෙවෙයි. ඔබ විනය නීති ගැන කියවපු කාරණිය වැදගත්. ඒත් මම හිතන්නේ අපි එතනදී පටලවා ගන්නවා නීතියක් සහ නියාමයක් කියන දෙක. ගබ්බවියසති කියන්නේ සංඝ සමාජයේ පාලනයට සා ප්‍රායෝගික පහසුට පැන වූ නීතියක සුවිශේෂී තත්වයක් යටතේ සිදු කරන තාක්ෂණික ගැළපීමක්. හැබැයි චතුරාර්ය සත්‍ය කියන්නේ සබා ධර්මයේ නියාමයක්. දුක්ඛය දුකට හේතුව දුක නැති කිරීම සහ ඒ සඳහා වන මාර්ගය කියන නියාමය කිසිම අවස්ථාවක වෙනස් කරන්න බෑ. ඒක පුද්ගලයෙක් සංස්කෘතියක් හෝ කාලයක් මත රඳා පවතින්නේ නැහැ. ඒක හරියට ලෝකෙ කොහේ හිටියත් මොන කාලේ හිටියත් උඩදාන දෙයක් පහලට වැටෙනා වගේ නියත දෙයක්. ඒත් ඒ න්‍යාමය මිනිසුන්ට පහදලා දෙන විදිහ නියත වෙන්න ඕනේද? මම හිතන්නේ නෑ. බුදුන් වහන්සේගේ ප්‍රවේශය නිරන්තරයෙන්ම ප්‍රායෝගිකයි. මූලාශ්‍රයේ එන විෂපෙවුණු ඊතලයේ උපමාව ගැන හිතන්නකෝ. ඊතලයක් වැදුණු මිනිස්සෙක් ඉන්නවා. ඔහුට වැදගත් වෙන්නේ ඊතලයේ ගැහුවේ කවුද? ඊතලයේ හදලා තියෙන්නේ මොන ලීයෙන්ද? විෂ වර්ගය මොකද්ද වගේ දාර්ශනික කරුණු නෙවෙයි. වහාම ඊතලය ගලවලා තුවාලෙට ප්‍රතිකාර කරන එකයි. ඒව ගැන තමයි මාළුන්ක පුත්තු තෙරුන්ට දුන්න දිට්ට දිට්ට මත්තන්. එනම් දුටු දෙය දුඩු පමණින් තැබීම කින උපදේශය. ඒක ලෝකීය ගැන තියෙන සියලු දාර්ශනික ප්‍රශ්නවලට උත්තරයක් නෙවෙයි. ඒක ඒ මොහොතේ ඒ පුද්ගලයාගේ මානසික ව්‍යවුලට එයාගේ තත්වයට ගැළපෙන විදිහට දුන්නු විශේෂිත උපදේශයක්. ඒක හැමෝටම හැම වෙලාවෙම දෙන පොදු පිළිතුරක් වෙන්න බෑ. ප්‍රතිකාරය දී යුත්තේ රෝගියාගේ තත්වය සහ අවස්ථාව බලලා. හොඳයි මාළුන්ගේ පුත්‍ර දුන්න උපදේශය එයාට විතරක් විශේෂයි. කියමුකෝ එහෙනම් අපි කොහොමද දන්නේ අපිට අදාළ වෙන්නේ මොන උපදේශයද කියලා? එතකොට ධර්මය කියන්නේ හැමෝටම Tamanට හිතන විදිහට අර්ථකථනය කරන්න පුරුවන් දෙයක් බවට පත් වෙන්නේ නැද්ද? එතරදී යම්කිසි විශ්වීය මූලධර්මයක් පදනමක් තියෙන්නම ඕනේ නේද? උදාහරණයක් විදිහට භාවනාවේදී සිත විසිරී යාම අතීතයට හෝ අනාගතයට යාම හැම යෝගියෙකුටම පොදු අත්දැකීමක්. මූලාශ්‍රයයකට දෙන උපදේශය තමයි ඒ විසිරුණු සිත වර්තමානයේදීම දැනගන්නේ කියන එක. මේක මනසේ ක්‍රියාකාරීත්ව ප්‍රමිත විශ්වීය මූලධර්මයක් මත පදනම් වෙලා තියෙන්නේ. ඒක ආධුනිකයෙකුටත් ප්‍රවීණයෙකුටත් එකසේ අදාළයි. පුද්ගලික අත්දැකීමේ විවිධත්වය යටින් පවතන විශ්වයේ සත්‍යය අහෝසි කරන්නේ නැහැ. මම කියන්නේ නැහැ මූලධර්මයක් නැහැ කියලා. මම කියන්නේ ඒ මූලධර්මය ක්‍රියාවට නංවන විදිහ පුද්ගලයාට අනන්‍ය විය යුතුයි කියලයි. ඔබ කියන විදිහට සිත විසිරියාමක් පොදුයි. නමුත් ඊට ප්‍රතිචාර දක්වන ක්‍රමය වෙනස් වෙන්න ඕන. ආධුනික යෝගාවචරයෙකුට හිත විසිරිනා කියලා දැනගන්න කියන සරල උපදේශය ප්‍රමාණවත් වෙන්න පුළුවන්. නමුත් ප්‍රවීණයෙකුට ඊට වඩා ගැඹුරු විමර්ශනයක් ඒ කියන්නේ සිත විසිරෙන්නේ ඇයි ඒ සිතේ ස්වභාවය මොකක්ද කියන විදර්ශනාවක් අවශ්‍ය වෙන්න පුළුවන්. ධර්මය කියන්නේ GPS එකක් වගේ නෙවෙයි හැමෝටම එකම පාර දෙන්න. ඒක දක්ෂ කැලෑ මාර්ගෝපදේශකෙක් වගේ. එයා පාර කියන්නේ ඉස්සරහින් යන කෙනාගේ ශක්තිය, කාලගුණය සහ බිම ස්වභාවය බලලා සන්දර්භේ කොච්චර වැදගත්ද කියනවනම් මූලාශ්‍රයේම සඳහන් වෙනවා දියුණුවේයි සම්මත බටහිර රටවල මරණය ගැන කතා කිරීම නුසුදුසු දෙයක් විදිහට සලකන බව. එතකොට මරණානුස්සතිය වගේ මූලික භාවනාවක් දේශනා කිරීමේදී පවා ඒ සංස්කෘතික සන්දර්භේ සැලකිල්ලට ගන්න වෙනවා. එතනදී දුක්ඛ සත්‍ය විශ්වීයේ කියලා හැමතැනම එකම විදිහට දේශනා කරන්න ගියොත් ඒකෙන් යහපතකට වඩා අයහපතක් වෙන්න පුළුවන්. ඒක ඒක ඊටාම වැඩගත් කරුණක්. නමුත් මං හිතන්නේ ඔබ දේශනා කිරීමේ ක්‍රමවේදය සහ ධර්මයේ හරය පටලවා ගන්නවා. බටහිර රටක කෙනෙකුට මරණය ගැන කෙලින්ම කතා කරන්න අමාරු නම් ඒකට වෙනත් ප්‍රවේශයක් ගන්න පුළුවන්. සමහර විට වෙනස් වීම එහෙම නැත්නම් නැති වී යාම ගැන කතා කරන පටන් ගන්න පුළුවන්. නමුත් ඒ කොයි ප්‍රවේශයෙන් ගියත් අවසානයේදී ඔවුන්ව යොමු කරන්නේ එකම සත්‍යයටයි. ඒ තමයි සියල්ල අනිත්‍යයි. ඒ නිසා මරණය කියන්නේ ජීවිතයේ කොටසක් කියන යථාර්ථයට මුහුණ දෙමින්. මෙතනදී ධර්මය ඉදිරිපත් කරන ඇසුරුම එම නැත්තම් පැකේජින් එක සන්දර්භයට අනුව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඇතුලේ තියෙන බාණ්ඩය ඒ කියන්නේ මූලික සත්‍ය වෙනස් වෙන්නේ නැහැ. අනුපූර්ව ප්‍රතිපදාව එහෙම නැත්නම් ක්‍රමානුකූල මාර්ගය ගැන මූලාශ්‍රය විස්තර කරන තැන පැහැදිලි කරනවා ශ්‍රද්ධාව, රුචිය වගේ කරුණු නැවත නැවතත් විමසන්නේ එකම විශ්වීය සත්‍ය සොයා ගැනීමට බව. විවිධ පුද්ගලයන් විවිධ මාර්ගවලින් ආවත් ඔවුන් සියලු දෙනා ලැඟා වෙන්නේ එකම Nirodha සත්‍යයට. ඒකට මඟ පෙන්වන ආර්ය අෂ්ටාංගික මාර්ගයත් සැමට එකයි. ඉතින් ප්‍රායෝගික යෙදීමේ විවිධත්වය තිබුණත් මූලික සත්‍යයේ විශ්වීයත්වයේ එලෙසම පවතිනවා. මට සමා ඒත් මට ඒ තර්කයේ ඒ විදිහටම පිළිගන්න අමාරුයි. මොකද ඔබ කියන බාණ්ඩේ සහ ඇසුරුම වෙන් කරන්න බැරි තරමට සමහර වෙලාවට එකට බැඳිලා තියෙනවා. මූලාශ්‍රයේම කාපටික බ්‍රාහමණියට දේශනා කරන තැනක බුදුන් වහන්සේ පෙන්වා දෙනවා ශ්‍රද්ධාව, රුචිය, සම්ප්‍රදාය, තර්කය හෝ යම් දෘෂ්ටියක් මත පදනම් වූ විශ්වාසයන් පවා පුස්සක එනම් හිස් හරයක් නැති දෙන්න පුරවන් කියලා. ඒ කියන්නේ ධර්මය කියන්නේ අන්ධ ලෙස හැමතැනම යොදවන්න පුරවන් සූත්‍රයක් නෙවෙයි. ඒක නිරන්තරයෙන්ම Tamanගේ අත්දැකීමෙන් විමසා බැලිය යුතු දෙයක්. අක්කිත්ති පඬිතියාගේ කතාව මතකද? තවුස්දම් රකින්න එතුමාට ශක්‍රදේවේන්ද්‍රයව දකින්න ලැබීම වරමක් වුණත් ඒක Tamanගේ සමාධියට බාධාවක් කියලා දැකලා මට ආයෙ උපව දකින්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේකෙන් පේන්නේ එක අවස්ථාවක වටිනා දෙයක් උදොම්වක් වෙන දෙයක් තවත් අවස්ථාවක තවත් මානසික මට්ටමකදී බාධාවක් වෙන්න පුළුවන් බව. එහෙමනම් යෙදීම නිරන්තරයෙන්ම සන්දර්භය මත රඳා පවතිනවා නේද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වුණත් එක් පුද්ගලයෙකුට සම්මා වායාම එහෙමත් නැත්නම් නිවැරදි වෑයම වෙන්නේ මොකක්ද කියන එක තවත් කෙනෙකුට වෙනස් වෙන්න පුළුවන්. මාර්ගය ඉහළට යනකොට කලින් ප්‍රයෝජනවත් වුණු දේවල් පවා අත්හරින්න වෙන බව. නමුත් ඒකෙන් ධර්මයේ විශ්වීයත්වයේ බිඳ වැටෙනවද? මම හිතන්නේ නෑ. මොකද ඔහුගේ තීරණය ගන්නේ තවත් විශ්වීය මූලධර්මයක් මත පිහිටලා. ඒ තමයි විමුක්තියට බාධා වෙන්න ඕනෑම බැඳීමක් ඒක කොතරම් සුන්දර වුණත් අත්හැරිය යුතුයි කියන එක. ඉතින් ඔහු කරන්නේ එක සන්දර්භයකට අදාළ දෙයක් අත්හැරලා ඊටත් වඩා ඉහළ වඩාත් මූලික විශ්වීය සත්‍යයක් වැළඳගන්න එකයි. ඒ වගේම සම්මාවායාම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන් කම්මැලි කෙනෙකුගේ සම්මාවායාමය වෙන්නේ වීරිය වැඩිම අනෙක් අතට ඕනෑවට වඩා වෙහෙසෙන කෙනෙකුගේ සම්මා වායාමය වෙන්නේ සිත ටිකක් සැහැල්ලු කරන එක. නමුත් ඒ දෙකම කරන්නේ එකම විශ්වීය අරමුණක් වෙනුවෙන්. ඒ තමයි අකුසල් දුරු කරලා කුසල් වඩලා සිත සමබර තත්යකට ගේන එක. ඉතින් ක්‍රමවේදය වෙනස් වුණාට ඒ පිටුපස තියෙන මූලධර්මය විශ්වීයයි. මට හිතෙන විදිහට අපි දෙන්න අතර තියෙන මූලිකම වෙනස තමයි ඔබ මූලධර්මයේ නියත බව අවධාරණය කරනකොට මම අවධාරණය කරන්නේ ඒ මූලධර්මය යොදා ගන්නා ආකාරය නම්‍යශීලී බව. අපි හිතමු වෛද්‍යවරයෙක් ගැන. රෝගිය සුවපත් කළ යුතුයි කියන එක විශ්වීය මූලධර්මයක්. නමුත් දක්ෂ වෛද්‍යවරයෙක් දන්නවා එකම ලෙඩේට හැම ලෙඩාටම එකම බෙහෙත එකම මාත්‍රාවෙන් දෙන්න බෑ කියලා. ලෙඩාගේ වයස, වෙනත් ලෙඩ රෝග, ශරීර ශක්තිය වගේ ගොඩක් දේවල් සලකා බලන්න වෙනවා. බුදුන් වහන්සේ කියන්නේ වගේ දක්ෂ වෛද්‍යවරියෙක්. උන්වහන්සේ ධර්මයේ දේශනා කළේ ඒ ඒ පුද්ගලයාගේ ඉන්ද්‍රිය පරෝපරියත්‍ය ඥානෙන්. ඒ කියන්නේ පුද්ගලයන්ගේ මානසික මට්ටම් සහ හැකියාවන් අවබෝධ කරගෙන ඒ නිසා ධර්මය විශ්වීය සත්‍යක් වුණත් එහි සාර්ථකත්වය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ය කුතරම් දක්ෂ ලෙස සන්දර්භයට උචිත ලෙස යොදා ගන්නවද කියන එක මතයි. ඒ නම්මශීලී බව නැතුව ධර්මය කියන්නේ පණ නැති වියලි දර්ශනයක් විතරක් වෙනවා. මම හිතන්නේ අපේ සාකච්ඡාව සාරාංශගත කරන්න හොඳම වෙලාව මේකයි. මම තවමත් අවධාරණය කරන්නේ ධර්මයේ හරයවන චතුරාර්ය සත්‍ය සහ සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය වනි මූලධර්ම සර්වකාලීන සහ විශ්වීය යථාර්ථයන් බවයි පුද්ගලික මාර්ග සහ අධ්‍යක්ීම් කොතරම් විවිධ වුවත් ඔබ කියන දක්ෂ වෛද්‍යවරයා පවා ප්‍රතිකාර කරන්නේ මේ එකම නොවෙනස් වන යථාර්ථය රෝගියට අවබෝධ කරවන්නයි. ඒ මූලික පදනම නැත්නම් අපිට સંદર્ભය ගැනවත් කතා කරන්න දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. ඔව්. මගේ ස්ථාවරය සාරාංශගත කළොත් ඒ විශ්වීය යථාර්ථය අවබෝධ කරගැනීමේ ප්‍රායෝගික මාර්ගය සහ එහි යෙදීම අතිශයන්ම නම්‍යශීලී සහ සන්දර්භීය බව මම නැවතත් අවධාරණය කරනවා. බුදුන් වහන්සේගේ ප්‍රවේශය වූයේ දැඩි නීති පද්ධතියක් දීම නෙමෙයි, ඒ පුද්ගලයාට සහ අවස්ථාවට ගැළපෙන ප්‍රායෝජනවන්ත ප්‍රායෝගික මඟ පෙන්වීමක් ලබා දීමයි. ඉතින් මේ ප්‍රායෝගික නම්‍යශීලී බව තේරුම් නොගත්තොත් ධර්මයේ සැබෑ ජීවය අපිට මග හැරෙනවා. කවශයෙන්බ මේ දෘෂ්ටි කෝණ දෙක එකිනෙකට පරස්පර වගේ පෙනුනට සමහර විට ධර්මයේ සැබෑ ගැඹුර තියෙන්නේ මේ දෙකේම සංකලනය වෙන්න පුළුවන්. විනස් නොවන විශ්වීය සත්‍යයක් සහය අවබෝධ කර ගැනීමට ඇති අනේකවිධ නම්‍යශීලී මාර්ග. මම ඒකට සම්පූර්ණයෙන්ම එකඟයි. සමහර විට ඇත්ත ප්‍රශ්නේ වෙන්නේ නැත්තේ විශ්වීයද නැත්නම් සන්දර්භීයද කියන එක නෙවෙයි. විශ්වීය සත්‍ය සන්දර්භීයව අවබෝධ කරගන්නේ කොහොමද කියන එක වෙන්නේ නැති. මෙම සංවාදය මූලාශ්‍රය ඇති කරනු තවදුරටත් ගවේෂණය කිරීමට අපගේ ශ්‍රාවකයන්ට ආරාධනාවක් ලෙස සැලකමු. විවාදයට ඔබව සාදරීල් පිළිගනිමු. අද අපි අද අපි මූලාශ්‍රය ඇසුරෙන් ගවේෂණය කරන්න යන්නේ ඇත්තටම ඊටාම ගැඹුරු ඒ වගේම අතිශය ප්‍රායෝගික ප්‍රශ්නයක්. ඒ තමයි බුදුදහමේ හරය ලෙස සැලකෙන චතුරාර්ය සත්‍ය වැනි මූලධර්ම මේවා මේව භෞතික ලෝකයේ තියෙන ගුරුත්වාකර්ෂණ නියමය වගේ හැමෝටම හැමදාටම හැම තැනකම එක විදිහට බලපාන নিরপেক্ষ සත්‍යයන්ද එහෙම නැත්නම් ඒවායේ අර්ථය සහ භාවිතය ඒ කියන්නේ එක එක පුද්ගලයාට ඔහුගේ සංස්කෘතික පසුබිමට සහ මුහුණ දෙන අවස්ථාවට අනුව වෙනස් විය යුතු යම් සන්දර්භයක් මත රඳා පවතින කරුණුද ඉතින් මේ කතිකාවතේදී මම තර්ක කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ධර්මතාවල විශ්වීය සර්වකාලීන ස්වභාවය වෙනුවෙන්. ඕ මම හිතන්නේ ඒක ඊටාම වැදගත් ප්‍රශ්නයක්. හැබැයි මම මේ දෙස බලන්නේ ටිකක් වෙනස් කෝණයකින්. මගේ අදහස නම් මේ ඉගැන්වීම් වල සැබෑ වටිනාකම රැඳී තියෙන්නේ ඒවායේ නම්‍යශීලී බව. ඒ කියන්නේ අවස්ථානුකූල සහ එකෙක් පුද්ගලයාට ගැළපෙන විදිහට යොදාගැනීමේ හැකියාව තුලයි කියන එකයි. හොඳයි. එහෙමනම් මම මගේ දෘෂ්ටි කෝණය පැහැදිලි කරන්නම්. බලන්න අපි අපි යම් දෙයක් මූලික සත්‍යයක් කියලා කියනවනම් මගේ තර්කය තමයි ඒක කාලයෙන් හරි අවකාශයෙන් හරි සීමා වෙන්න බෑ කියන එක. මූලාශ්‍රය පටිසම්භිදා මාර්ගයේ උපුටා දක්වමින් ඊටාම පැහැදිලිව කියනවා චතුරාර්ය සත්‍ය තත අවිතත අනඤ්‍යත කියන ලක්ෂණවලින් යුක්තයි කියලා. සරලවම කිව්වොත් ඒක ඒකාන්ත වශයෙන්ම සත්‍යයි. ඒක කිසිදාක වෙනස් වෙන්නේ නැහැ. ඒව ගැන ඒක අං ආකාරයකට පවතින්නේත් නැහැ. හරියට 2 2 4 කියන වගේ. ඒක අපේ මතය අනුව වෙනස් වෙන්නේ නැහනේ. අපි දුක්ඛ සත්‍ය ගමු. මූලාශ්‍රය විස්තර කරනවා එහි ස්වභාව තුනක් ගැන. පීලනාර්ථය, ඒ කියන්නේ නිරන්තර පීඩනය. සංකතාර්ථය එනම් හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වූ ස්වභාවය සහ විපරිණාමාර්ථය මොහොතක් පාසා වෙනස් වීමේ ස්වභාවය මේ යථාර්ථය අප්‍රිකාවේ කැලෑවක ඉන්න කෙනෙකුටත් නිව්යෝක් නගරේ කාර්යබහුල කෙනෙකුටත් එකසේ පොදුයි භාවනානුයෝගයේ ගැඹුරට යනකොට දුක පේන්නේ තමන්ගේ පෞද්ගලික වේදනාවක් විදිහට නෙවෙයි මූලාශ්‍රය කියන විදිහට විසල් මොහොතේ නිමක් නැටිව නැගෙන රළ දහස් ගණනක් වගේ අඛණ්ඩ ක්‍රියාවලියක් විදිහට ඒක පුද්ගල භාවය ඉක්මවා ගිය විශ්වීය නියමයක් උපත වයසට යෑම මරණය කියන දේවල් නිසා ඇතිවෙන දුක කිසිම සංස්කෘතික සන්දර්භයකින් මනින්න බෑ අපි කොච්චර ලොකුවට උපන්දින සාඩේ පැවැත්වුවත් උපත කියන්නේ ජරාවට සහ මරණයට විවෘත වන දුරටුවක් කියන নিরপেক্ষ සත්‍ය වෙනස් වෙන්නේ නැහැ. ඔබ ගොඩනගන තර්කය ඒ කියන්නේ යම් নিরপেক্ষ පදනමක් තිබිය යුතුයි කියන එක. මට තේරෙනවා. නමුත් අපි ඒ ඉගැන්වීම් ඉදිරිපත් කළ ආකාරය ගැනත් හිතන්න ඕන. මූලාශ්‍රයේම බුදුන් වහන්සේව හඳුන්වන්නේ දක්ෂ වෛද්‍යවරයෙක් විදිහට. දක්ෂ වෛද්‍යවරයෙක් එයා හැම ලෙඩාටම එකම බෙහෙත දෙන්නේ නෑනේ. ඔහු රෝගිය විතරක් නෙවෙයි රෝගියාවත් හරියටම තේරුම් අරගෙන ඒ පුද්ගලයාට ගැළපෙන ප්‍රතිකාරය නියම කරනවා. බුදුන් වහන්සේගේ දේශනා උපයෝගිතාවාදී එනම් ප්‍රයෝජනය සහ ප්‍රතිඵලය ඉලක්ක කරගෙන කලේ බව මූලාශ්‍රයේ පැහැදිලිවම සඳහන්. උන්වහන්සේම දේශනා කරනවා Taman අවබෝධ කළ ධර්මය වනාන්තරයක තියෙන කොළ ප්‍රවාණය වගේ කියලා. නමුත් දේශනා කළේ අතටගත් කොළ මිටක් විතරයි කියලා. ඇයි මොකද ඒ මොහොතේ ශ්‍රාවකයාගේ විමුක්තියට අවශ්‍ය උනේ ඒ ප්‍රමාණය පමණයි. මේ ප්‍රායෝගික ප්‍රවේශයට හොඳම උදාහරණයක් තමයි ගර්භ වීසති සිදුවීම. භික්ෂුවක් උපසම්පදා කරන්න අවුරුදු 20ක් සම්පූර්ණ වෙන්න ඕන කියන විනය නීතිය নিরপেক্ষව පැවතුණා. නමුත් එක් තරුණියෙකුගේ ශ්‍රද්ධාව සහ උනන්දුව දැකලා ඔහුගේ මව් කුසේ ගත කරපු කාඩයත් වයසට එකතු කරලා ඒ නීතිය ඔහු වෙනුවෙන් සකස් කළා. මේකෙන් පේන්නේ නීතිය අකුරට වඩා පුද්ගලයාගේ අධ්‍යාත්මික ගමනට මුල් තැන දුන්නා කියන එක නේද? ඒ වගේම මරණානුසතිය භාවනාව ගැන මූලාශ්‍රය තැනක තියෙනවා. බටහිර වගේ මරණය ගැන කතා කරන්න අකමැති සංස්කෘතියක කෙනෙකුට මේක එකපාරටම ඉදිරිපත් කළොත් ඒකින් වෙන්නේ යහපතකට වඩා අපහසුතාවයක් කියලා. ඉතින් ධර්මයේ හරය විශ්වීය වුණත් ඒක ඉදිරිපත් කරන ක්‍රමය සහ යොදා ගන්නා ආකාරය අනිවාර්යයෙන්ම අවස්ථානුකූල විය යුතුයි කියන ඒක පැහැදිලි. ඔබ ගෙනාපු විනය නීතිය උදාහරණය ගැන. ඔව් මම ඒ කරුණට එකඟයි. ඒත් ඔබ පරිපාලනාත්මක මේ නීතියකුයි මූලික දාර්ශනික සත්‍යයකුයි පටලවා ගන්නවා කියලා මට හිතෙනවා. බලන්න විනය නීති කියන්නේ සංඝ සමාජයේ යහපැවැත්මට හඳුනදුන් සම්මුතින්. ඒව කාලයට සහ අවස්ථාවට අනුව වෙනස් වෙන්න පුණුවම් වෙන්නත් ඕන. නමුත් දුක්ඛ සත්‍යයේ සමුදය සත්‍ය වගේ දේවල් එහෙම වෙනස් කරන්න පුරුවන් සම්මුතින් නෙවෙයි. ඒවා තමයි මේ සම්පූර්ණ දර්ශනයේම පදනම. ඔබ කියන්නේ ගර්භ වීසති උදාහරණයේදී ಜಾතිය හෙවත් උපත කියන වචනේ නීතියමේ අර්ථකථනය වෙනස් කළා වෙන්න පුළුවන්. ඒත් ඒකෙන් උපත ලැබූ හැම සත්වයක්ම ජරාවට, ව්‍යාධියට, මරණයට මුහුණ දෙනවා කියන ගැඹුරු දාර්ශනික යථාර්ථය වෙනස් වෙන්නේ නැහනේ. ඒක ඒක තමයි මම කියන নিরপেক্ষ සත්‍යය. ඉගෙනීමේ ක්‍රමවේදය වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඉගෙනවෙන සත්‍ය වෙනස් වෙන්නේ නැහැ. මම දකින්නේ ඔබ හදන්න ඒ බෙදීම, ඒ කියන්නේ පරිපාලනමය නීති සහ දාර්ශනික සත්‍ය අතර වෙනස ටිකක් මොකක්ද? කෘත්‍රිමයි කියලා. මොකද බුදුන් වහන්සේගේ ඉගැන්වීමේ ක්‍රමය, ඒ කියන්නේ මෙතඩොලොජි එක ධර්මයෙන් වෙන් කරන්න බෑ. ඒක ධර්මයේම කොටසක්. ගර්භවීසති උදාහරණයේදී උන්වහන්සේ කලේ නිකම්ම නීතියක් නැවීම නෙවෙයි. ජාතිය කියන හරවත් සංකල්පයක අර්ථය කරුණාව පෙරදරිව එක් පුද්ගලයෙකුගේ විමුක්තිය උදෙසා නැවත අර්ථකථනය කිරීමක්. එකෙන් හරවත් සංකල්පයක් වුණත් ප්‍රායෝගික යහපතෝ දෙසා නම්‍යශීලීව යොදා ගන්න පුළුවන් කියන එක නේද එකෙන් පෙන්눔 කරන්නේ. මූලශ්‍රේම තවත් තැනක සඳහන් වෙනවා ජාතිය කියන වචනය විවිධ සූත්‍ර දේශනාවලදී ඒ ඒ સંદર્ભයට ගැළපෙන විදිහට විවිධාකාරයෙන් අර්ථ දක්වලා තියෙනවා කියලා. සමහර තැනක ය භෞතික උපත, තවත් තැනක මානසික සංකල්පයක් හට ගැනීම. ඉතින් පදනම කියලා අපි හිතන සංකල්ප පවා સંદર્ભය අනුව අර්ථ දැක්වෙනවා නම් කොහොමද අපි নিরপেক্ষ වෙනස් නොවන හරයක් ගැන විතරක් කතා කරන්නේ. හ්ම් ඔබ කියන දේ මට තේරෙනවා. නමුත් මම තවමත් හිතන්නේ අපි මෙතනදී මූලික යථාර්ථය මගහැර ගන්නවා කියලයි. අපි ජරාව එනම් වයසට යාම ගැන කතා කරමු. මූලාශ්‍රයේ මේක මිනිස්යාට ආවේනික දාර්ශනික ප්‍රශ්නයක් විදිහට සාකච්ඡා කරනවා. නමුත් ඒ පිටුපස තියෙන ක්‍රියාවලිය එනම් සංඛාරයන්ගේ ක්ෂය වීමේ ස්වභාවය ඒක විශ්වීයයි. මූලාශ්‍රයේම තියෙනවා දෙවියන්ට පවා ආයුෂ්‍ය අවසානයේදී චුත වෙන්න කලින් ලකුණු පහළ වෙනෝ කියලා. මල් පර වෙනවා, ශරීරයේ වර්ණය වෙනස් වෙනවා. ඔවුන්ගේ අත්දැකීම අපිට වඩා වෙනස් වෙන්න පුරුවන් ඒක ඇත්ත. නමුත් මේ පිටුපස තියෙන අනිත්‍ය කියන නියමය, ක්ෂය කියන නියමය දෙගොල්ලන්ටම පොදුයි. භාවනාවක ගැඹුරුම අරමුණ වෙන්නේත් තමන්ගේ පෞද්ගලික සංස්කෘතිකව හැඩගැසුණු වේදනාවෙන් මිදිලා මේ සියලු සංස්කාරයන්ට පොදු අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන විශ්වීය යථාර්ථය අවබෝධ කර ගැනීමයි. ඒක තමයි විමුක්තිය. ඒත් උඹම දැන් පිළිගත්ත දෙවියන්ගේ අත්දැකීම මිනිසුන්ගේ අත්දැකීමට වඩා වෙනස් කියලා මූලාශ්‍රයේ ඒක පැහැදිලිවම කියනවා. ඒ වෙනස සුළු දෙයක් නෙවෙයි. ජරාව කියන එකේ අත්දැකීමම වෙනස් නම් ඒකට මුහුණ දෙන ප්‍රවේශියත් වෙනස් වෙන්න ඕනේ නේද? හරි. අපි දෙවියන්ව පැත්තකින් තියමු. මිනිස්්‍ය ලෝකටම එමු. මූලාශ්‍රයම විස්තර කරනවා ආදුනික යෝගාවචරයෙකුට දෙන උපදෙස් ප්‍රවීණ යෝගාවචරයෙකුට දෙන උපදෙස් වලට වඩා හත්පසින්ම වෙනස් කියලා. ආදුනිකයාට කියනවා ඇතම් සංකීර්ණ භාවනා අරමුණු වලින් වැළකී ඉන්න. මොකද ඒකෙන් ඔහුගේ මනස වියවුල් වෙන්න පුළුවන් කියලා. ප්‍රවීණ කෙනාට ඒ අරමුණම නිර්දේශ කරනවා. මේක මේක පුද්ගල මට්ටම අනුව ප්‍රවේශය වෙනස් විය යුතුය කියන්න තියෙන හොඳම සාක්ෂියක්. එකම ගමන යන දෙන්නෙකුට දෙන මඟ පෙන්වීම වෙනස් නම් කොහොමද අපි කියන්නේ දුක්ඛ අත්දැකීම සහ ඒයින් මිදීමේ මාර්ගය හැමෝටම එකයි කියලා. මම හිතන්නේ අපි නැවතත් ඉගැන්වීමේ ක්‍රමවේදයයි මූලික සත්‍යයයි පටලවා ගන්නවා. අපි විෂපෙවූ හීතලය පිළිබඳ උපමාව ගමු. මූලාශ්‍රයේ තියෙන ඊටාම ප්‍රසිද්ධ උපමාවක්. ඒකෙන් කියවෙන්නේ ලෝකයේ ශාස්ත්‍රතද නැද්ද වගේ දාර්ශනික තර්කවල පෙටලෙන්නේ නැතුව හීතලේ නැති වෙලා තියෙන දුක නැති කරන්න වහාම ක්‍රියා කරන්න කියලයි. මම ඒකට සම්පූර්ණයෙන්ම එකඟයි. නමුත් ඒ සඳහා ඒකේ හීතලේ ඉවත් කරලා තුවාලට ප්‍රතිකාර කරන්න මුලින්ම මට හීයක් වැදිලා ඒක විශසයිතයි මේක දුකක් කියන යථාර්ථය පිළිගන්නම ඕන. දුක කියන්නේ මොකද්ද? එහි විශ්වීය ස්වභාවය මොකද්ද කියලා নিরপেক্ষව වටහා නොගෙන ඒකෙන් මිදෙන්න උත්සාහ කරන එක හරියට ලෙඩ හරියට දන්නේ නැතුව බෙහෙත් කරනා වගේ වැඩක්. ඒ උපමාවෙන් අවධාරණය කරන්නේ ක්‍රියාවේ හදිසි භාවය මිසක් දුක කියලා මූලික සත්‍යයේ සාපේක්ෂ බව නෙවෙයි. මම එතනදී එන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් පැත්තකින්. ඔබ කියනවා වගේ ඒ උපමාවෙන් ක්‍රියාවේ වැදගත්කම කියවෙනවා තමයි. ඕ. නමුත් ඒකෙන් ඊට වඩා ගැඹුරු දෙයක්. ඒ කියන්නේ ප්‍රායෝගිකත්වයේ ඇති අතිශය වැදගත්කම අවධාරණය කරනවා. හීය වැදුණු කෙනාට වැදගත්ම දේ මොකක්ද? හීය විද්දේ කවුද? ඒ කෙනාගේ කුලය මොකක්ද? හීයේ දණ්ඩ හදලා තියෙන්නේ මොන ලීයෙන්ද? කියන විශ්වයේ තුරුතුරු නෙවෙයි. ඒ මොහොතේ ඇති එකම ප්‍රශ්නය මේක ඉවත් කරන්නේ කොහොමද කියන එකයි. ඒක සම්පූර්ණයෙන්ම අවස්ථානුකූල ප්‍රායෝගික ක්‍රියාවක්. ධර්මයේ අරමුණ වියුක්ත নিরপেক্ষ සත්‍යයන් ගැන නිබන්ධන ලිවීම නෙවෙයි. මේ මොහොතේ මේ පුද්ගලයා අත්විඳින දුක නැති කිරීමයි. මූලාශ්‍රය තවදුරටත් ඒ අදහස ශක්තිමත් කරනව ශ්‍රද්ධාව පවා එකපාරටම පිළිගන්න ඕන දෙයක් නෙවෙයි. එය නැවත නැවත ප්‍රශ්න කරමින්, පිරික්සමින්, තහවුරු කරගනිමින් යන චක්‍රීය ක්‍රියාවලියක් කියලා පෙන්වා දීමෙන්. নিরপেক্ষ සත්‍යයක් නම් හැම ප්‍රශ්න කරන්න දෙයක් නැහැනේ. ඉතින් මේකෙන්ම තහවුරු වෙන්නේ නම්‍යශීලී විමර්ශනාත්මක ප්‍රවේශයක් අවශ්‍යයි කියන එක නේද? මේ සාකච්ඡාව අවසානයේ මම නැවතත් මගේ මූලික ස්ථාවරයට එනවා. මූලාශ්‍රය පුරාම නැවත නැවතත් අවධාරණය කරන්නේ දුක්ඛ සත්‍ය ඇතුළු මූලික ධර්මතා තත අවිතත අනඤ්‍යත ලෙසින් নিরপেক্ষ වෙනස් නොවන සර්වකාලීන යථාර්ථයන් බවයි අවස්සානුකූලයි කියලා අපිට පෙනෙන වෙනස්කම් නම්‍යශීලිකම් ඒව තියෙන්නේ ඉගැන්වීමේ ක්‍රමවේදවල උපමාවල සහ පරිපාලනාමය නීතිවල විතරයි ඒ ඉගැන්වීම් වලින් පෙන්වා දෙන විශ්වීය සත්‍යයේ හරයෙහි නෙවෙයි මම හිතන්නේ ඒ පදනම සෙලවුනොත් සම්පූර්ණ විමුක්ති මාර්ගෙම අර්ථ විරහිත වෙන්න පුරුවන් ඒ නිසා ඒ নিরপেক্ষ පදනම රැක ගැනීම අත්‍යවශ්‍යයි මගේ අවසන් සාරාංශය නම් බුදුන් වහන්සේගේම ක්‍රියාකලාපය තුලින් උදාහරණයක් විදිහට විනය නීති පුද්ගලයාට ගැල්පෙන ලෙස සකස් කිරීම තුලින් ඉගැන්වීමේ උපයෝගිතාවාදී ස්වභාවය ඒ කියන්නේ අතලොස්සක් වූ ධර්මය පමණක් දේශනා කිරීම තුලින් සහ විෂපෙ වූ හීතලේ උපමාවෙන් අවධාරණය කරන ප්‍රායෝගිකත්වය තුලින් පැහැදිලි වෙන්නේ ධර්මයේ සැබෑ ශක්තිය රැඳී ඇත්තේ එහි ප්‍රායෝගික යෙදීම තුල බවයි ඒ යෙදීම අනිවාර්යෙන්ම පුද්ගලයාට සංස්කෘතියට සහ අවස්ථාවට ගැළපෙන ලෙස සකස් විය යුතුයි. එහි පරම අරමුණ වියුක්ත දැනුම් සම්භාරයක් ගොඩනැගීම නෙවෙයි ප්‍රායෝගික මේ මොහොතේ අත්විඳිය හැකි විමුක්තියයි. ඔව්. මේ කතිකාවතෙන් පැහැදිලිවම පෙනී යන්නේ নিরপেক্ষ සත්‍යයක් ලෙස යම් දෙයක් පිළිගැනීම සහ එම සත්‍ය ප්‍රායෝගික ලෝකයේ තුල කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් යුතුව ක්‍රියාවට නැංවීම අතර සියුම් නමුත් ඊතා වැදගත් සමබරතාවයක් පවතින බවයි. විශ්වීය සත්‍යයක අඛණ්ඩතාවය රැකගන්නා ගමන් එය එක එක පුද්ගලයාට ගැළපෙන ලෙස ඉදිරිපත් කරන්නේ කොහොමද කියන එක තමයි අභියෝගය. හරියටම හරි. අනෙක් පැත්තෙන් පුද්ගලයාට සහ සන්දර්භයට ගරු කරමින් ධර්මයේ නම්‍යශීලීව යොදා ගන්න අතරේ ඒ හරය සහ ගැඹුරු නැති වී යන්න නොදී එය හුදු සාමාන්‍ය මනෝ චිකිත්සාවක් බවට පත්වෙම වළක්ව ගන්නේ කොහොමද කියන එකත් ඒ හා සමානවම වැදගත්. මූලාශ්‍රය තුලම මේ දෘෂ්ටි කෝණ දෙකටම මෙතරම් ප්‍රබල සාක්ෂි පැවතීම ධර්මයේ ගැඹුර සහ එය නිරන්තරයෙන් විමර්ශනය කිරීමේ වටිනාකම අපට නැවතත් පෙන්වා දෙනවා.